ගෞරවනීය <coughs> මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා පාරේ සඳහායි පැමිණලා තියෙන්නේ. උන්සා සීලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා වායමස්ස භික්කවේ මිච්ඡා වායාමෝ නිචින්නෝ හෝති යෝච මිච්ඡා වායාම පච්චයා අනේකා පාපකා කුසල ධම්මා සම්භවಂತಿ තේ චස්ස නිජින්නෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මේ භාවනා වැඩමුළුවේ දෙවෙනි ධර්ම දේශනාවයි අද අගෝස්තු මාසේ 27 වෙනිදා අපි පළවෙනි ධර්ම දේශනාවේදී හඳුන්වා දුන්නා එහෙම නැත්නම් මතක් කරගත්ත මේ දේශනාවලියේ පසුබිම අපි දේශනාවලියේ ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච මහා චත්තාරීසක සූත්‍රය ඒ සූත්‍රය සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ සූත්‍රයේ ਸਰවචනාංශේ ප්‍රධාන වශයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයයි විග්‍රහ කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලවරට සඳහන් වෙලා තියෙන මේ සම්මා සමාධිය ආර්ය සම්මා සමාධියක් වාටපත් කරගන්න මුලට සඳහන් වෙලා තියෙන සම්මා දිට්ඨියේ පටන් කොහොමද මේ ධර්ම පෙරහැර මේ ධර්ම පද්ධතිය එකිනෙක එකිනෙකට උර දෙමින් ලය දෙමින් සම්බන්ධ වෙන්නේ කියන එකයි. එතනදී ඒ අවසානයේ සඳහන් වෙන සම්මා සමාධියට නැත්නම් සම්මා සමාධිය ආර්ය සම්මා සමාධියක් බවට පත් කරගන්න මේ සම්මා දිට්ඨිය පූර්වංගම වෙනවා. සම්මා දිට්ඨිය පෙරගමන් කරු වෙනවා. ඒ සම්මා දිට්ඨිය නිසා කෙනෙකුගේ යම් මොහතක දෘෂ්ටි ඍජු වීම නිසා එයාගේ හිතුම් පැතුම් ආකල්ප සංකල්ප සංකප්ප සම්මා සංකප්පේ හරියන්න ඉඩ තියෙනවා අර සම්මා දිට්ඨියට සාපේක්ෂව. එතකොට මේ සංකප්ප වල ඇති වෙන වෙනස නිසා ඒ පුද්ගලයාගේ වචන සම්මා වාචා ඒ වගේම ක්‍රියා සම්මා කම්මන්ත ඒ වගේම අවසානයේ සම්මා ආජීව කියන ජීවන රටාව නැත්නම් ජීවිකා වෘත්තිය සුමගට යොමු වෙනවා. එතකොට මේ සුමගට යොමු වෙච්ච සම්මා ආජීවය තමයි ඒ කෙනාගේ සම්මා වායාමයේ කියලා කියන යහපත් වැර නැත්නම් මේ වීර්ය චෛතසිකය යහමකටපත්කරනද වීර්ය චෛතසිකේ පුබුදවාලනද වීර්ය චෛතසිකේ දල්වාලනද ආසන්න කාරණා වශයෙන් මෙතන සරුවචනාංශය පෙන්නන්නේ සම්මා ආජීවයයි. වෙන විදිහකට කියනවා නම් යම් කිසි කෙනෙක් Taman වෘත්තීය වශයෙන් ගන්න නැත්නම් රැකියාව වශයෙන් ගන්නදී යහපත් නම් ආජීවය වශයෙන් ගන්න දේ යහපත් නම් ඒක නම් නිතරම පිපිච්ච මනසක් ඇතුව නියම වෑයමක් සහිතව ගත කරනවා එහෙම නැත්නම් යම් ආකාරයකින් ඒ ජීවන රටාව වැරදි නම් මිච්ඡා ආජීවයට වැටෙනවනම් ඒ පුද්ගලයාගේ මේ වැර ව්‍යායාමය හැම වෙලාවෙදීම ඒ පුද්ගලයාට අහේනිය පිස නරක පිනිස පිටනවා. ඒක නිසා අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වගේ එක්කෙනෙක්ගේ චිත්තසංතානය තුළ ඊ타නත්ම පෞද්ගලිකව වැඩෙන වඩන මේ ධර්ම අවසානයේ මේ සමාජයට බලපාන හැටි සංස්කෘතියට බලපාන හැටි බාහිර පරිසරයට බලපාන හැටි උදුමාකාර සම්බන්ධතා තියෙනවා. ඒ සම්බන්ධතා සර්වඥන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාණයෙන් පෙන්නලා විස්තර කරලා තිබුණාත් අපේ යම් මඩුපාඩුකම් නිසා තෘෂ්ණා වැඩිකම නිසා පෞද්ගලිකව කුටි කඩා ගන්න හදන වැඩ නිසා අපේ සමහර විටක ඒ නිසා විශාල වටිනාකමකින් යුක්ත දේවල් පුංචි කළ සලකනවා. ඒ පුංචි කළ සලකීම නිසා අපේ ව්‍යායාමයේ අපේ ප්‍රයත්නය අපේම අහේනිය පිණිස දුක් පිණිස කරදර පිණිස ඉතින් මේ දේ අවබෝධ කරගන්න මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට බොහෝම දුෂ්කරයි. මොකද එවැනි කෙනෙක් මේ සාරවත්න මතයක් සාරවත්ච දේශනාවක් ගරු කරලා සලකන්නේ ධර්ම ගෞරවය පිටන්නේ. ඒ නිසා බෞද්ධයින්ට කියනවා ඒක නිවැරදිව දැකගන්න, නිවැරදිව <clears throat> ජීවිතයට සම්බන්ධ කරගන්න වඩා ලොකු අවස්ථාවක්. එයිනොත් අපි ගිහි ජීවිතය ගත්තොත් දාන සීල භාවනාවට තාම පෙළඹෙච්ච නැති අක්‍රේ බෞද්ධයන් මේක තේරෙනවා බොහොම අඩුයි තේරුම් ගන්නවත් අඩුයි උයි විචතර කරත් යතන්ද ඒක තේරුම් ගන්න තරම් ප්‍රබුද්ධ භාවයක් නැහැ ඊට පස්සේ යම් කිසි කෙනෙක් දාන මට්ටමට ඇවිල්ලා කටයුතු කරත් ඒ කෙනාට මේ Taman ගත කරන ජීවන රටාව නැත්නම් වෘත්තිය කෙතෙක් දුරට Tamanගේ ජීවිතය අවදිමත් කරන්න උදව් වෙනවද කියන එක තේරුම් ගන්න අමාරුයි ඒ වගේම එම්කෙනා සීලයට නැග්ගට පස්සේ දාන සීල දෙකම කරන වෙලාවේදී අරිට වැඩිය ටිකක් පිළිගැනීමක් තියෙනවා. ඒකයි ඒ සීලයට යනකොට තමන් සදාචාරාත්මක වගවීමක් පරිසරයට ජානයට ජන විඥාණයට වගවීමක් වෙනවා. ඒක නැත්නම් ඒ දානෙක ඉඳලා සීලයට නැකපු වෙලාවෙ ඉඳලා තමයි කෙනෙක්ගේ ආධ්‍යාත්මික ජීවිතේට සම්බන්ධකම ඇති වෙන්නේ. කොච්චර දන් දුන්නත් ඒ යනකේ ආධ්‍යාත්මික ජීවිතයට කිසිම සම්බන්ධයක් නැහැ. දානේ කියන එක වෙන කෙනෙක් ලව්වා Taman දුස්සීල වෙඳිනුවත් කරන්න පුළුවන්. නමුත් සුසිල්වත් වීමදී එයාගේ ඒ සදාචාරාත්මක වගවීම නිසා අරිට වැඩි අපකප වීමක් සිද්ධ වෙනවා. නමුත් ගිහියෙක් වශයෙන් බලනකොට උග්‍රව ආසන්නව උත්සන්නව සක්‍රියව මේ ජීවන රටාව තමන්ගේ හිතේ අවදිභාවයට උදව් වීම තේරෙන්නේ භාවනා කරන කෙනාට විතරයි මේක අනිත් පැත්තට කියන්න පුළුවන් භාවනා කරන කෙනා මේක සලකන්නේ නැත්නම් භාවනාව දියුණු වෙන්නේ නැහැ. තමන් භාවනා කරන ගමන් නිතර හැරිලා බලන ගතියක් තියෙන්න ඕනේ. තමන්ගේ සීලය පිළිබඳව, තමන්ගේ ආජීවය පිළිබඳව ආන්න ඒ සම්බන්ධය නැති වුණොත් ඒ භාවනා කරනකොට ඇයිදල් කූඩේකට වතුර පුරවන්න හැදුවා වගේ හිල් වෙච්චි භාජනයකට වතුර පුරවන්න හැදුවා වගේ මුලින් ආපු කලයකට වතුර දාන්න ගියා වගේ භාවනා අල්ලලා යන්නේ. ඉතින් ඒ සඳහා සරුවච්චන් වහන්සේ භාවනා කිරීම සඳහා ප්‍රශස්ත හොඳම ජීවන රටාව වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ පැවිද්ද. මේ පැවිද්දදී තියෙන්නේ කවුරු හරි දෙන දෙයක් කාලා ඉන්න එක. එහෙම නැත්නම් හිඟා කන ජීවිතේ. ඒක මේ මේ නැති බැරි කමට හිඟා කෑමම නෙවෙයි මේ අබිනිෂ්ක්‍මණය හරහා මේ ඇති කරගන්න පැවිදි ජීවිතය තමයි ජීවන රටාවකදී හොඳම ජීවන රටාවක් විදිහට පෙන්වන්නේ. නමුත් ඒක සම්බන්ධවත් අපිට අර්ථ විග්‍රහ කරන්න වෙනවා. මේ අපිට නිදහස ලැබෙන්නේ ඉස්සර වෙලා 1948 වගේ ඉස්සර වෙලා මේ පැවිද්දන් අතර තිබුණු ස්වභාවය එවකට පැවතිච්ච බටහිර ආක්‍රමික ආක්‍රමණික ජාතින්ගේ යටපත් වීම නිසා ඊටාමත් දුක්ඛිත ඊටාමත්ම යටහත් පහත් ඊටාමත්ම කොන්ද කැඩිච්ච ස්වරූපයක් තිබුණා. අන්න එතනදී නැවත මේ ජාතියට පුනර්ජීවනය ලබා දීමේ නිදහස් සටන කරගෙන යනකොට මේ භික්ෂුන් වහන්සේගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව එවකට ඒ නිදහස් සටන මෙහෙවපු පුරෝගාමින් දැනගෙන හිටියා. එතනදී සංඝයා උනන්දු කෙරෙව්වා මේ නට සටන නායකත්වයේ දීමට ඒ නිසා ජනයා අතර නායකත්වයේ දීමට නිදහස් සටනේ පෙරමුණ ගන්න සංඝයා උනන්දු කිරීම හරහා ඇත්තටම ලංකාවට ඒ කියන නිදහස ලබා ගැනීමට සිදු වුණත් භික්ෂු සමාජයේ සිදුුනේ හොඳක්ද නරකක්ද කියන එක දැන් සලකා බලන්න වටිනවා. එදායින් පස්සේ දේශපාලන භික්ෂුව සහ භික්ෂු දේශපාලන කියන එක ඉන්න පටන් ගත්තා. ඒ වාගේම භික්ෂූන්ට ඡන්ද බලය ලැබීම, භික්ෂූන්ට රැකී රස්සා දීම වෘත්තියක් වශයෙන් කරන්න ගියාට පස්සේ මේ ධර්මද්වීප ඉස්සල්ලාම භික්ෂුව රජයේ සේවකෙක් බාටපත් වුණා, දාසෙක් බාටපත් වුණා, වහලෙක් බාටපත් වුණා. භික්ෂුවකට තිබුණු මේ උත්තරීතර తত্ত্বය කෙලෙසුණා, කෙලසගත්තා. ඊට පස්සේ භික්ෂුවගේ ජීවන රටාව පිළිබඳව අලුතෙන් වාර්තාවක් ලියන්න සිද්ධ වුණා බුද්ධ ආගම් පොතේ. බුදුහාමුදුරුවෝ මේ භික්ෂුත්වය ඇති කරේ නිකලල් පිවිතුරු ජීවන රටාවක් පෙන්ලා දෙන්නයි. කාගෙන් හරි ලැබෙන දෙයක් කාලා ලැබෙන තැනක ඉඳගෙන ලැබෙන ඇඳුමක් ඇඳගෙන Tamange ඒ ආජීවයේ තියෙන පිවිතුරුකම අරගෙන ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරන ගමන් ඒ ඒ භික්ෂුවට සිව්පස්සේ සපයන දායකයට මේ බුදුහාමරගේ වචනේ නැවත නැවත සිහිපත් කරමින් කටයුතු කරන එකයි සිද්ධ වෙන්නේ. ඒක නිසා භික්ෂුවගේ ආජීවය මේ විදිහට පිරිහීම ගිහියෝ නොදැනගත්තට ගිහියෝ වග කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි ගිහන්න විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒක දැනට කරන සමාජ ගවේෂණ හැටියට බලනකොට පිළියම් කළ නොහැකි මට්ටමේ හානියක් සිද්ධ වෙලා තියෙනවා. කොච්චර දුරටද කියනවනම් අද මේ සම්මා ආජීවය ගැන කතා කරනකොට එහෙම නැත්නම් සම්මා වායාමයේ වශයෙන් භාවනා කිරීමට ගන්නා වෑයම දිහා බලනකොට අද භික්ෂුන් වහන්සේලාට වැඩිය ගියෝ භාවනා කරනවා. ඒ විතරක් නෙවෙයි ඒක පිළිබඳ තව ඉස්සරහට ගියොත් භාවනා කරන්නන් සඳහා උපදෙස් දෙන්න පැවිද්දන්ට වැඩියට ගිහියෝ ඉන්නවා මේ නිසා අද පැවිද්දන්ට සිද්ධ වෙලා තිනවා ගිහියන්ගෙන් භාවනා කමටහන් අරගෙන භාවනා කරන්න එතකොට පැවිද්දට සිද්ධ වෙනවා ගිහියට කියන්න ගිහියට සිද්ධ වෙනවා පැවිද්දට කියන්න වක්‍රෝර්ධියෙන් භික්ෂුවගේ ආජීවය හොඳ නැහැ කියලා. භික්ෂුවගේ ජීවන රටාව හොඳ නැහැ කියලා මේක ඊටාම සෝචනීය තත්වයක්. ඊටාම නින්දිත තත්වයක්. මේක ඊටාම පහත් තත්වයක්. එනමුත් අපි මේ ලංකා ඉතිහාසය අරගෙන මේ විදිහට විග්‍රහ කරලා බැලුවට මේ සමකාලීනව මේක තේරවාද බුද්ධ ආගම තියුණ හැම රටකම සිද්ධ වෙලා තියෙනවා. තායිලන්තේ සිද්ධ වෙලා තියෙනවා, බුරුමේ සිද්ධ වෙලා තියෙනවා. මේකත් ඉස්සර වෙලා භික්ෂුවගේ මේ තියෙන ආජීවය පිළිබඳ ප්‍රශ්නය මේකට ඉස්සර වෙලා කෙලසිලා තිබුණ මහායාන බුද්ධ ආගමේ. ඉතින් අද විශාල ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ ඉන්න බෞද්ධ ජනතාව ගත්තොත් ලෝක ජනතාවගෙන් අඩක් විතර බෞද්ධ ජනතාව කියලා සමීක්ෂණවල පේනවා. ඔය පෙන්නන ජන ලෝක ජනගහණයෙන් අඩක් ඉන්නකින් 95කටත් වැඩි ඉන්නේ මහායාන බෞද්ධයෝ. ලෝක ජනතාව කියලා ලෝක බෞද්ධ ජනගහණය කියන එක 105ක්වත් නැහැ. ථේරවාදී අගය කරන ථේරවාද බෞද්ධයෝ ඒ ඒ කට්ටියගේ නියෝජනයක් තමයි ප්‍රධාන වශයෙන් තායිලන්තේ, බුරුමේ, ලංකාවේ ඒ වගේම ලාඕසේ වගේ රටවල් වල නියෝජනය වෙන්නේ. ඉතින් ඒක අපි හොඳටම ඇතුළ පිට දන්නවා. ඒ දාන්න එකේ ආදර්ශවත් චර්චාවක් විදිහට තියෙන භික්ෂුන් වහන්සේලාගේ ආජීවය භික්ෂුණීන්ගේ සාමණේර සාමණේරියන්ගේ ශික්ෂමානවන්ගේ ආජීවයේ පිරිහීම නිසා අද දාර්ශීය ධර්මයක් නැතිකම නිසා භාවනාවට පෙළඹෙන්න ආසෙම බෞද්ධ ප්‍රතිපදාට පෙළඹෙන ගිහියෝ නන්නත්තර වෙලා තියෙනවා. ඒ නිසා පුළුවන් වෙයිද ගිහියෙකුට ඒ නියම ආජීවය පෙන්වලා දෙන්න පෙන්ලා දීලා ඒ ආජීවය හරහා ලැබිය යුතු මේ සම්මා වායාමයේ නැත්තම් යහපත් වෑයම හිතේ ප්‍රබුද්ධ ගතිය ඇති කරගන්න පුළුවන්ද කියන එක මාරු වෙන ගතිය නිසා අද කාලේ භාවනා කරලා ප්‍රයෝජන ලබන්න බෑ කියන වගේ පුදුමාකාර මත පැතිරෙනවා. ඇත්තටම ඒක ගොඩක් තිබුණා ඔය නිදහස ලබන කාලේදී බුද්ධ ජයන්ති කාලේදී. නමුත් මේ ප්‍රශ්නෙට බැහැලා මේ ආජීවය කියන එක අපිට වෙනස් කරන්න බැරිද? අපි ලබන්න බලාපොරොත්තු වෙනා වූ භාවනාවේ ප්‍රතිඵලයේ නාමයේ ප්‍රතිපදාවේ නාමයේ ප්‍රතිපත්තියේ නාමයෙන් අපිට බැරිද මේ පහත් වූ ජීවන රටාව වෙනස් කරලා නරක වූ සම්මා මිච්ඡා ආජීවය අයින් කරලා සම්මා ජීවිතය යන්න කියන එක ඒ නිසා භික්ෂුන්ගේ ජීවන රටාවෙත් ගිහියන්ගේ ජීවන රටාවෙත් දෙපැත්ත කල්පනා කරන්න. ගිහියන්ගේ ආජීවය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ නම් කරලා තියෙනවා සත්ව වෙළඳාම ආයුධ වෙළඳාම මද්ද්‍රව්‍ය වෙළඳාම වසවිෂ වෙළඳාම චිත්‍ර කර්ම වෙළඳාම වහල් වෙළඳාම වගේ දේවල් නොකොට යුතුයි ඒ වගේ යැපෙන ලබන ආදායම කවදාකවත් ඒ පුද්ගලයාට සමාජී සමාජයටවත් ඒ කරන ආදායමෙන් ජීවත් වෙන කෙනාගේ චිත්තසංතානයේ සම්මා වායාමයටවත් කිසිම උදව්වක් කරන්නේ නැහැ ඒ නිසා ඒවා වැරදි ජීවන රටාවල් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒක නිසා භාවනා කරන කෙනෙක් පොදු සමාජය ගැන හිතන්නේ නැතුව පුළුවන් නම් හොඳයි. Taman ගැන පොඩ්ඩක් කල්පනා කරලා මේ ගමනේදී යම් ආකාරයකට නොදැන හෝ Tamanගෙන් මිච්ඡා ආජීවයකට ගැලපෙන නැත්නම් නරක ජීවන ජීවිකා වෘත්තියට ගැලපෙන දේවල් තියෙනවා නම් ඒවෙන් දුරවන් වීමට ක්‍රමයෙන් කාලානුරූපව ටිකෙන් ටික පුරුදු කරන්න ඕන. මොකද එකවර කරන්න ගියොත් ඒක සමාජයෙන් බලපෑම් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ආර්ථිකයට බලපාන්න පුළුවන්. ශා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමේ මිච්ඡා ජීවේ පැත්ත කරකලා සම්මා ජීවිතයේ අනේක ආහිංසක විප්ලවයකින් යාට පටන් ගන්නවා. නිස්සද්ද විප්ලවයකින් පටන් අරගෙන දිගට කරගෙන යනවා. එහෙම කරනකොට සරුවචනන්සේ සඳහන් කරනවා සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති. ආජීවේ සකස් වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයාගේ ව්‍යායාමය සාර්ථක වෙන්න තියෙන ඉඩ සම්‍යක් වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඒක බොහොම ලස්සනට මේ සමාජීය ධර්මිකුත් පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුව කියන පෞද්ගලික කාරණාවත් අතර සම්බන්ධතාවය පවත්වනවා. මේක ඊටාම සංවේදී කාරණාවක් කියන එකේ පුද්ගලික ජීවිතය ගැන බලනකොට නමුත් ඒක මහා කරුණාවෙන් සර්වඥාන්සේ ගෙනහැර දක්වලා තියෙනවා. යහපත් වෑයමක් අවශ්‍ය නම් විශේෂයෙන්ම කියනවා සතිය සඳහා සිහිය පිහිටීම සඳහා ආසන්න කාරණා වෙන්නේ නිතරම උනන්දුවකින් යුක්තව අරමුණට හිත යොදවන්න ඕනේ. ඒ හිත යොදවන්න විශාල වෑයමක් ඕනේ, විශාල ශක්තියක් ඕනේ. අන්නේ ශක්තිය නිසි කීකරු තමන්ගේ අතය අතට ගත්ත වශී කරගත්ත ශක්තියක් බාටපත් කරගන්න නම් යහපත් ශක්තියක් බාටපත් කරගන්න ජීවන රටාවේ සම්බන්ධකමක් තියෙනවා. ඒක නිසා භාවනා කරන කාලේ සියලු දෙනාටම කියනවා අවස දාන ගැනීම අතහැරලා කවුරු හරි දෙන බතක් කාලා ඒ කරන රැකියාවල් අමතක කරලා දාලා වෙනමම ජීවන රටාවකට ඇවිල්ලා මේ අරණ්‍යගත හෝ උපාසක උපාසිකා හෝ පැවිදි හෝ මට්ටමකට එන්නේ කියලා. ඒක වුණත් ඒ විදිහට කැපකිරීම වුණත් විශාල පූර්වාදර්ශයක්. ගිහි ගෙදර ගත කරමින් තමන්ට තාම භාවනා කරගන්න බැරි, තාම භාවනා කරන්න හිතා ගන්න බැරි පිරිසකට මේ ගිහි ගිහි පිරිසක්ම ඇවිල්ලා එකතු වෙලා බණ භාවනා කරනවා අපි ගෙදරින් අත්හැරලා අවිල්ල ඉන්නවා දෙන දෙයක් කාලා භාවනා කරනවා කියන එක ලොකු ආදර්ශයක්. ඒ කියන්නේ අර ජීවන රටාව වැරදි වෙලා තිබුණත් හරි කරගන්න පුළුවන්. ඒකට උත්සාහය තියෙනවා. අපි ඒකට తాවකාලිකව උත්සාහයක් ගන්නවා කියන එකයි මේ පිරිසක් ඇවිල්ලා භාවනා මධ්‍යස්ථාන කියලා භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් අපි බලන්න හදාන්නේ මේ ධර්ම දේශනාවෙන් අන්නේ විදියට වැරදි ජීවන රටාව පැත්තකට දාලා හරි ජීවන රටාවට ඇවිල්ලා ඒ ජීවන රටාව හරහා අපේ ඇතිවන මේ වෑයම ව්‍යායාමයේ යහපැත්තට පත් කර ගැනීමට මෙතෙන්ට ඉස්සරහට යන්න ඉස්සලා පුංචි කාරණාවක් එහෙම නැත්නම් බෞසුත භාවයේ සඳහා කාරණාවක් ඉදිරිපත් කරනවනම් භික්ෂුවගේ දැන් අපි කතා කරා පැවිද්දේ ගිහියෙක්ගේ ජීවන රටාව වැරද්ද තමයි සත්ත්ව වෙළඳාම ආයුධ වෙළඳාම ආදී නරක වෘත්තිය. ඒවන ගොවිතැන හොඳයි. සතුන් බලාගෙන සතුන්ගෙන් ලැබෙන දෙයක්ින් ජීවත් වෙන එක හොඳයි. අන්න ඒවත් හොඳයි කියලා. භික්ෂුවයි ගත්තාම ඒකෙදී භික්ෂුව භික්ෂුත්ව පිළින කරාට පස්සේ ඒක නැත්නම් මම ඕසාමනේර කෙනෙක් මම සාමනීරියක් මම සික්කමානාවක් මම භික්ෂුවක් භික්ෂුණියක් කියලා ප්‍රසිද්ධ කරාට පස්සේ ඒ කෙනාගේ වැරදි ජීවන රටාව එහෙම නැත්නම් ආජීවය කියලා වෙනමම සිල් හතරෙන් කොටසක් පෙන්නනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ප්‍රත්‍යසන්නිසිත සීලය ඉන්ද්‍රිය පරි මේ ඉන්දිය සංවර සීලය සහ ආජීව පාරිශුද්ධ සීලය කියලා. ඒකට භික්ෂුත්වයේ බෙයින කරාට පස්සේ එහෙම නැත්නම් අනුන්ගේ යැපෙන්න පුරුදු වුණාට පස්සේ භික්ෂුවගේ ආජීවයේ වර්ධින්නේ මේ කුහනා, ලපනා, නිමිත්ත කතා, නිජිකින්සනතා, ලාභෙන ලාභෙන් නිජිකින්සනතා, නිප්පේශි කතා කියලා මේවට කියන්නේ සාමාන්‍ය භික්ෂුණන් කියන්නේ සංඝ ගැට කියලා જાතියක් තියෙනවා. භික්ෂුණාන්තරලගේ තියෙන කට්ටකම් සංඝ ගැට වෙනමම තියෙනවා පොතේ ඉර මෙන්න මේවා තමයි සංඝයා භාවනා කරන්නේ නැති වෙනකොට තමන්ට අවශ්‍ය දේ රැකියාවෙන් නැතුව යැපෙනකොට අවශ්‍ය දේ ලබා ගැනීමට කරන ചാටු කතා කරන ඉලීමට කරන මේ ඒවට කියනවා අමාර්ගයේ අයෝග්‍ය ක්‍රමයට ප්‍රතිපීම කියලා. ඒකට කුහනාව කියලා කියන්නේ ගරු කටයුතු කෙනාට ගරු කරන්නේ නැතුව නම්බුකල යුක් කරනවා නම්බු කරන්නේ නැතුව ඒකට මූණ අකුලව ගන්න එක. එ නැත්නම් ගුණයට සලකන්නේ නැතුව දේශපාලන බලයට සලකනවා ආර්ථික බලයට සලකනවා ගුණේ දකින්නකොට ඒකට පැත්තකට වෙනවා. ඒකට කියනවා කුහකකම කියලා අපේ සිංහලේ සඳහන් කරනවා කුහනා කියන වචනේ සඳහන් කරලා තිනවා ආජීව පාරිශුද්ධ සීලය ගැන කතා කරන විසුද්ධි මාර්ග වගේ පොත්වල මම බොහොම විස්තර සහිතව තියෙනවා. මම මේ නම් වශයෙන් විතරයි මතක් කරන්නේ. ලපනා කියලා කියන්නේ තමන්ට ලාභ ලැබෙන, සත්කාර ලැබෙන, කීර්ති ලැබෙන, ප්‍රශංසාව දැල්පෙන දෙයට බොහෝම ලස්සනට hina වෙලා සැදී පැහැදී ඉදිරිපත් වෙලා ඒ පැත්ත මේ උනන්දු කරන විදිය කරන කතාවල් වලට කියනවා ලපනා කියලා. ඒ කියන්නේ දේශපාලන අතකොළු කියලා ප්‍රශ්නයක් තියෙන කාලයක් තිබුණා අපි පුංචි කාලේ දේශපාලන සංඝයා කරන දේශපාලන අතකොඩු. ඒ දේශපාලනඥයන්ට ඕනේ නෝට වේදිකාවට ගෙනිලා රජු හාමුදුරු ලව්වා ඒ ඒ කතාව කිව්ව ගන්න. එතකොට ඒ හාමුදුරු අර ඒක ජාතියට සම්බන්ධ කරලා ආගමට සම්බන්ධ කරලා බොහොම විස්තර සහිතව කිව්වහම ඡන්ද ලැබෙනවා. එනි කතාව වලට කියනවා ලපන ආලපන නිකන් කුඹල කරන කතා. ඒ වගේම නෙමිත් කතා කියලා කියන්නේ Taman දෙයක් ඕන වෙච්චාම අපි හින්ට් ගහනවා කියලා කියන්නේ. ඉඟි කරනවා. ගිහියට දැනෙන්න ඉඟි කරනවා මෙන්න මේක ලැබුණොත් හොඳයි කිය. ඒක කියන්නේ කෙලින් නෙවෙයි. වහෙන් ඔරෝ භාෂාවෙන් මේක එපා මේක වෙනකොට මේක තුරනම් හොඳයි. මට වැඩි මොනක්වත් ඕන මට පුංචි රත්තරන් උරලූසක් විතරක් තිබ්බොත් ඇති කිය. වැඩි දේවල් මොනක්වත් ඕනේ පුංචි රත්තරන් උරලූසක් ආහනේ කතාව වලට නිමිත්ත කතා කියලා කියනවා කියන්නේ. ගිහියක ගිහියෝ ඉන්නේ බොහෝමත්ම ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න ඉඳදී සංඝයා ළඟට ඇවිල්ලා අපි මොනවද ස්වාමීන් වහන්සේලාට කෙරෙන්න ඕන කියනකොට ඒකට නිමිති දක්වනවා අර තමන්ගේ තියෙන ඉඳුරම් පිනවීමේ තිය ආශාව වක්‍රෝත්‍ය සඳහන් කරනවා. හරි කියනවා නිමිත්ත කතා කියලා. ඒ වගේම ලාභෙන ලාභ ලාභන් නිචිකින්සන කතා කියලා කියන්නේ මේ තමන්ට හම්බ වෙලා දැනට පූජා වෙලා තියෙන එකේ තියෙන අඩුපාඩුවක් කියලා ඒක මාරු කරලා මේ වෙන එකක් ගන්න බැරිද කියලා. තමන් කරන්නෙත් නැහැ ආන් මේ වගේ වැඩ මසින් මතින් ලබන ප්‍රත්‍යය භික්ෂුවගේ ජීවිතයට නිඳාවක්. ඒවට කියන්නේ අනේසනං ඒසනේ කියලා කියන්නේ හොයා යෑම හොඳ විදිහට හොයා යෑම අනේසන කියලා කියන්නේ නරක ක්‍රමයට ප්‍රතිපදීම. අපත්‍ති රූපං කියලා කියන්නේ ප්‍රතිරූප නැවෙන ක්‍රමයට භික්ෂුවක් තමන්ට අවශ්‍ය ශිවපසේ උපේනවනම් ඒ අනේසනම් අපතිරූපම් කියන දෙකම යහපත් ජීවන රටාවෙන් එහෙම නැත්නම් සම්මා ආජීවයෙන් පන්නන. ඉතින් ඒක හරීම සියුම් ඒ කටයුත්තේදී වමනාවක් නැති වුණත් තමන්ට ඇත්තටම ජීවන රටාව වර්ධ ගන්න ඕනේ නැති වුණත් ගියත්ොත් එක්ක හැසිරෙනකොට මේකට අහු වෙනවා. අහු වෙලා අන්තිමට ඇදිලා යනවා. ඇදිලා යන්නෙම කාමයටම. කවදාකවත් මේ තමන්ට වැඩිය උසස් ගුණ නැති කෙනෙක්ට ඇසුරු කරන්න ගියොත් පහතටමයි රූට්ලා වැටේ. දක්ෂ වුණා කියන්නේ හරි ගියා කියලා කියන්නේ වැරදුනාම තමයි. අන්න එතෙන්දී ඊටාම පරිසං වෙන්න ඕනේ භික්ෂුවක් වශයෙන් බලනකොට. මේ නිසා මේ භික්ෂුවගේ තියෙන ආජීවය පිළිබඳ ප්‍රශ්න නිසා බොහෝම ආසන්න උත්තරයක් වශයෙන් මහසීසාඩෝ ලියලා තිනවා භික්ෂූන්ට භාවනාව හරියන්නේ නැහැ තද බල නීති පද්ධති රාශියක් ඔලිය තියාගෙන ඉන්නවා. ඒ එකකින් හරි වැරදුනොත් ශික්ෂාපදයක් විතික්‍රමණය වුණොත් ඒකෙන් සිදුවෙන හානිය නිසා විශේෂයෙන්ම මේ කලියෝගේ වෙනකොට 2005 පැනනට පස්සේ එහෙම නීති ගොඩක් ඔළුවේ තියාගත්තේ නැති ගිහියට ආජීවය පිළිබඳව එච්චර තද බල සංකීර්ණතාවක් මතුවෙන්නේ නැහැ කියලා ගොඩක් විස්තර ලියලා තියෙනවා ත්‍රිපිටකයෙන් තියෙන තොරතුරු අරගෙන හැබැයි අන්තිමටම කියලා තියෙනවා මම මේ කවදාකවත් භික්ෂුත්වයට හානි වෙන්න හෝ සීලයට හානි වෙන්න කතා කරනව නෙවෙයි. නමුත් බැරි සීලයක් අරගෙන රැක ගන්න බැරි වුණොත් ඒක පැහැදිලිවම සම්මා වායාමයට බලපාන. ඒ නිසා භික්ෂුන් වහන්සේලා වශයෙන් භාවනා කරනකොට ඒ තමන් පටන් අරගත්ත සීලය වැට කඩළු දාගත්ත ටික බාධා වෙලා තියෙනවා නම් ඒක හරියට දඬුවට ගහගත්තේ නැති හේනක ගඩාගෙඩි වවන්න හදනවා. කොච්චර වැව්වත් සත්තු වෙලා කාලයක්. ඒකේ හොඳට දඬුවට තියෙන්න ඕනේ. දඬුවට නැත්තම් හේන් වැවිල්ලක් නැහැ. එහෙම නැත්තම් මේ ඔපරේෂන් එකක් කරන්න හදනවා නම් ඔපරේෂන් තියටර් එකේ සෞඛ්‍ය සම්පන්න භාවයේ පිටින් විසබීජ එන්න බැරි ගතිය සාතික කරන්නේ නැත්නම් තුවාලේ කපන්න එපා. කැපුවොත් ඉතින් අරිට වැඩි අමාරුකටපත් වෙනවා. අන්න වගේ ඒ ටික වගේ මේ සීලය එහෙම නැත්නම් ආජීවය සකස් කරගන්නවා කියන එක වැඩියක්ම සංවේදීව බලපාන්න වෙන්නේ සලකා බලන්න වෙන්නේ භාවනා කරන එකන. ඉතින් මේක අත්තකිලමතාන් යෝගයෙන් කල්පනා කරන හුඟ දෙනෙක් හරියට තමයි දෙස් දී ගන්න හදනවා භාවනාවේදී සතිය සමාධිය නැතිවමගේ සීල වැරදිලාද කියලා වෙහෙස වෙන්න පටන් ගන්නවා. ඒක සඳහා නෙවෙයි මේ බණ කියන්නේ. මේ අනවශ්‍ය බඩක් අරගෙන අනවශ්‍ය පටව ගන්න නෙවෙයි. තමන් සීලයක් රකිනකොට ඒ සීලේ මේ මුල මේ මැද මේ අග කියලා සීමා ටික දැනගන්න ඕනේ. දැනගෙන ඒ ටික ඒ ප්‍රමාණය ඇතුළත රැකෙනවා නම් අනවශ්‍ය ප්‍රයෝග කරලා සිල්පද කැඩෙන්නේ නැත්නම් ඒ සීලය තමයි ආඩම්බරයක්. නමුත් ඒ රැකගන්න බැරි සීලයක් සමාදන් වෙලා ඒ අතින් ඒ සීලයේ පදේ නිග්‍රහයක් සිදු වෙනවා නම් සර්වඥන්තිගේ සර්වඥන් වහන්සේගේ ප්‍රඥාප්තියට හිංසාවක් වෙනවා නම් භාවනා කරන කෙනාට ඒක ලොකු අවාසියට හිරිනවා. ඉතින් ඒක නිසා ආජීවයේ පිළිබඳව මේ දෙන්න ඕනේ ආදර්ශය නිසායි ඒ භාවනා කරන කට්ටිය කොටු කරලා ඒ ඇත්තන්න ඒ ආජීවයේ කැඩෙන්නේ නැති වෙන විදිහට ශිල්පදෝලින් බැඳලා පෝසතක්ඛාංග සීලය දසෝ උපෝසත දස සීලය සාමනීර දස සීලය වගේ වට දාන්න. වෙන විදිහකට කියනවා නම් ආරම්භ කරනකොට සීල සමාධියක් විශේෂම වගේ සතිය කියලා ආරම්භ කරනකොට අපි පටන් ගන්න සීලෙ එච්චරම පිරිසුදු නැහැ. අපි දන්නේත් නැහැ. නමුත් කරගෙන කරගෙන යනකොට සතිය අතින් Tamanට යම් යම් ලාභ ප්‍රයෝජන ලැබෙනවනම් සතිය වැටහෙනවනම් Taman නිතරම දැනගන්න ඕනේ මේ සීලෙ එන්නේ එන්නේ උසස් මට්ටමටපත් කරලා සීලයට අනුග්‍රහ කරන්න. ඒ විතරක් නෙවෙයි ප්‍රධාන සීලය වෙන ශික්ෂාපද සීලය විතරක් නෙවෙයි ඉන්ද්‍රිය සංවර සීලය මේ වගේ කියන ආජීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍යසන්නිසිත සීලය තමන් කැම් දාන ගන්නකොට සිවුරක් අඳිනකොට සීනාසනය පාවිච්චි කරනකොට ඒ සඳහා සමන් දක්වන ගෞරවෙත් පුළුවන් තරම් තදක පටිතද කර ගැනීමක් වෙන්න මේක ඇත්තටම කියනවනම් තමා විශ්ීම තමන් ඉහිර කර ගැනීමක් කියලා කාමභෝගියෙකුට පේන්න ඉඩ තියෙනවා අනවශ්‍ය විදිහට මොකටද මේ නීති දාගන්න ඔයිට වැඩිය නරකද ඔය ලැබෙන දෙයක් මේ වළඳලා කාලා ජීවත් වෙන එක. නමුත් තමන්ට යහපත් වෑයමක් කරගන්න අවශ්‍ය නම් මේ ජීවිතයේ ලොකු හොඳ වටිනා ආයෝජනයක් එන්නේ එන්නේ එන්නේ මේ ජීවන රටාව සකස් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මම ඒ අතින් උගාක් සතුට වෙනවා මේ නිසරණනේ පැවිද්ද ලැබීම ගැන. මොකද මේ ගැන මම දැනගෙන හිටියේ නෑ. මෙහෙම එකක් තියෙන බව නම් තේරුණා. නමුත් මට හැම පැත්තෙම මගේ ජීවිතය ගැන කතා කරනකොට මම හිතාවේ 1988 එනකොට මගේ වයස 25 36 අතරේ මට තිබුණ ජීවනට වැඩිය හොඳ තැනකට යන්නේක මිසක්කා මේ විදියට හොඳ ආජීවයක් රකින්න පුළුවන් ගතියක් මනුස්ස තලේ නැහැ කියන හැඟීමක් මගේ තිබුණා. එහෙම කරන්න බෑ. එහෙම එහෙම පිස්සු තැනක් නැහැ කියලා. නමුත් ඇවිල්ලා බලනකොට මෙතන ඉන්න සංඝයා වහන්සේලා විශේෂයෙන්ම මේ අපත්‍ත්‍ය ලොකු ස්වාමීන් වහන්සේ පින්කම් කරන හැටි අපිට ඉගැන්වුවේ නැහැ. පවු නොකර ඉන්න හැටි ඉගැන්වුවා. මම මේක නැවතත් කියනවා නිසරණේ කිසිම දවසක ඒ උඟාවක් බරපතල 84000 පහම් පූජාවල් ලක්ෂ පිච්චමල් පූජා මොකක්වත් නැහැ. අපිට කියන්නේ වැඩක් කරනකොට පවු නොකර කරන්නේ කොහොමද? කාටවක හිතර දෙන්නේ නැතුව කරන්නේ කොහොමද? ආජීවයේ වරද්ද ගන්න නැතුව කරන්නේ කොහොමද? ඒ නිසා පුළුවන් තරම් කැලියට යන්නේ. පුළුවන් තරම් පීෂෙන් වෙන් වෙන්නේ කිව්වා. පුළුවන් තරම් ස්ථාන හදන්න යන්න එපා. ගෝලය හදන්න යන්න එපා. තමන් භාවනාවට පැමිණිච්ච අභිනිෂ්ක්‍මණය කරපු ඒකෙන් ලැබිය යුතු මේ ආජීවය සකස් කරගන්න. ඒ නිසා ඒ නිසරණ වණෙන් එළියට දෙන පණිවිඩය එච්චර ජනප්‍රිය නැහැ. ලේසියෙන් කෙනෙකුට ඒක කාගෙන ඉන්නත් බෑ. මොකද හුඟව දෙනකොට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔය එක එක මේ අභිඥාවල්, පෙළහරවල්, මැජික් මෙහෙදි පුළුවන් තරම් ඒවා මම දෝත්සහය කරලා කියනවා ලොකුම ලොකු දෙයක් තමයි කෙරෙන තියෙන පව කරන්නේ නැතුව ආජීවයේ අතින් පුළුවන් තරම් මධ්‍යස්ත ආජීවන රටාවක් සහිතව ගත කරන්න හම්බ වෙනවනම් අපිට විශාල ඉඩක් හම්බ වෙනවා. විශාල ප්‍රභවයක් හම්බ වෙනවා ඉස්සරහට ඕන විදිහකට බර කුසල් වලට, ගරු කුසල් වලට, සරු කුසල් වලට යන්න. මේක කවදාකවත් පොදුවේ ප්‍රකාශ කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක කරන්න දින එක්කෙනෙකුට දෙන්නෙකුට කියනවා අපි මෙහිමයි ඉන්නේ. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් තමයි. ඒ නිසා මේ ප්‍රසිද්ධ කරගෙන අපි මෙහිමයි කරන්න කියලා කිව්වොත් අනිවාර්යයෙන් මේකේ ආජීවයට හොඳ නැහැ. ආජීවයේ වරදිනවා. ඉතින් ඒ නිසා භාවනා කරගෙන යන පංචීක භාවනා වැඩමුළුවකදී මේ ගැන කතා නොකර ඉන්නවනම් හොඳයි. උඟක් එයි සෙනග භාවනා කරන්න. ඔත් භාවනා කතාදී කියන්න පටන් අරගත්තොත් මෙවුවා කාටත් තේරෙනවා මේක මේ ජීවන රටාව හදන්න නැතුව තමන්ගේ ආහාර විහාර මනෝව්‍යාපාර කියනවා හදන්න නැතුව භාවනා හදන්න බෑ. ඒක ඒක සඳහා කැපවීමක් අවශ්‍යයි. ඒක සඳහා සංස්කෘතියක් අවශ්‍යයි. ඒක සඳහා මහාත්ම ගතියක් අවශ්‍යයි. ඒක සඳහා සීලයක් අවශ්‍යයි. ඒ සඳහා හික්මීමක් අවශ්‍යයි. අන්නේ හික්මීම මොනතරම් වේගෙන් තමයි ලං කර ගන්න ඕනද කොච්චර කුසීතව හිමීත් ලං කර ගන්න ඕනද කියන එක පුද්ගලික මතයක්. හැබැයි හොඳට තේරෙනවා භාවනා කරනකොට කරනකොට Tamanට සතිය වැඩෙන ගතියකට එනවා නම් යම් යම් ආකාරවලින් මධ්‍යහත් මාර්ගයට වැටීම තේරෙනවා නම් හැකිතාක් ප්‍රතිතද කරගන්න එකයි කරන්නේ. ඒ ප්‍රතිසද්ද කර ගැනීම හරහා අපේ ගමන් පත පෙත බොහෝම ජවාධික පාරකට වැටෙනවා. ප්‍රතිසද්ද කරගත්තේ නැත්නම් බොහෝම හිමීට යන ගමනක් තියෙන. ඒක නිසා මූලිකම අද ධර්මදේශනාය කොටස මේ සම්මා ආජීවයේ සහ සම්මා වායාමයේ අතර ඇති වෙනස පොදුවේ බලන්න යන්න එපා අනුංගව බලන්න යන්නත් එපා තමා වශයෙන් නිතරම කල්පනා කරලා බලන්න ඕනේ මම එන්නේ එන්නේ එන්නේ මේ විදිහට ධර්මයේ නාමයෙන් මදහත් ජීවිතයක් අර පිරිපුස් මැසුම් දායක ජීවිතයක් එහෙම නැත්නම් ලද දෙයින් සතුට වෙන ගතියක් නොලැබිච්ච දේවල් ලැබීම සඳහා ෂට මායාවී ප්‍රයෝග කරන්නේ නැති ගතියක් ලද දෙයින් සතුට වීමේ ಗುಣ කතා කරන ගතියක් ආන්න මේ ටික එනවනම් තමයි තේරෙන්නේ නිවන් නොලැබුවාට මානසික අසහනයක් එන්නේ මානසික අසහනේ එන්නෙම ඔන්න ඕවා මේ විකෘති ක්‍රම වලින් එහෙම නැත්නම් අනේෂණ වලින් අපපතිරූප වලින් කරන්න ගියෝ. ඉතින් ඒක එකවර අයින් කරන්න බෑ. අපි ටික ටික ටික ටික මේක සුද්ධ කරනවා. එහෙම සුද්ධ කරනකොට අපිට ලැබෙන ලාභය තමයි මේ මිච්ඡා ආජීවයෙන් අයින් කරනකොට සම්මා වායාම සම්මා ආජීවය ලැබෙන සම්මා ආජීවය නිසා අපිට සම්මා වායාමයේ යහපත් වෑයමක් අපිට ලැබෙනවා. ඒ යහපත් වෑයම කියන එකත් අපි දැන් යන්නේ සම්මා ආජීවයේ ඉඳලා සම්මා වායාමයට සම්මා වායාමයේ කියන එකත් දානයක් දෙනකොටත් ව්‍යායාමයක් අවශ්‍යයි සීලයක් රකින්නත් ව්‍යායාමයක් අවශ්‍යයි භාවනා කරනකොටත් ව්‍යායාමයක් අවශ්‍යයි අන්නේ භාවනා කරනකොට ලැබෙන ව්‍යායාමයේදී සමත භාවනාව විපස්සනා භාවනාව කියලා අපි සම්ප්‍රදාන කෝල භාවනාව දෙකට බෙදනවනම් විපස්සනා භාවනා ආදී පමණක් මේ තරම් වෙහෙසක් කරලා මේ තරම් ආජීවයේ කැප කරලා ලබාගත්ත මේ සම්මා වායාමයේ තමන්ගේ වීර්ය චෛතසිකය වෙනස් වෙන සුළු දෙයක් විපරිණාමයටපත් වෙන දෙයක් බව අත්දකින්න ලෑස්ති වෙනවා මම දැක්කේ භාවනා කරනකොට හෝ වේවා කාට හරි බණක් කියනකොට හෝ වේවා මේ වෑයම මේ වීර්ය චෛතසිකය පිළිබඳව කරුණු කාරණා අපිට sannivedana කරගන්න පුළුවන්. නමුත් කොච්චර දුරටනකම් මොනතරම් වෑයම කළ යුතුද නැත්නම් ප්‍රයෝගයෙන් කොච්චරක් භාවනාව යන්න පුළුවන්ද කොතනදී ප්‍රයෝගය අතහැරලා භාවනාව වෙන්න අරින්න ඕනද කියන කාරණාව ඉතාමත්ම සංකීර්ණයි ඉතාමත්ම සංවේදී මාතෘකාවක් මේ නිසා යහපත් වෑයම සම්මා වායාමයේ ගත්තත් සර්වචන්නාංශයේ ඒකේ අපි ඊදමත කරගත්ත විදිහට ආරම්භ ධාතු නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියලා ඒ වීර්ය චෛතසිකයේ භාවනා ජීවිතයත් එක්ක අඩු ගානේ මට්ටම් තුනක් ආරම්භක වීර්ය, මදහත් වීර්ය, අවසාන වීර්ය කියලා මේ වෑයම් මට්ටම් තුනක් තියෙනවා. අන්නේ මේ වෑයම් මට්ටම් තුනේදී ආරම්භ ධාතු වීර්ය ආරද්ධ වීර්ය කියලාත් මේකද කියනවා. උගාක් ශක්තිය දනවන එකක්. ශක්තිය දවන එකක්. මේ වගේ පිරිසකට ඒක ගැන කතා කිරීමෙන් තමයි ධෛර්යයක් තමයි හම්බ වෙන්නේ අපි මේ තරම් ව්‍යායාමයක් කරලා නේද අද මේ විවේකී අපිට ලැබුණේ මේ තරම් ව්‍යායාමයක් කරලා නේද අපිට මේ ඉඩ පහදුව ලැබුණේ මේ තරම් ව්‍යායාමයකට පස්සේ නේද අපිට මේ වගේ භාවනා කරන පිරිසක් හම්බුනේ කියන කාරණාව මේ ආරද්ධ විරිය නිසා අපිට ලැබිච්ච ආශිර්වාදයක් අපිට ලැබිච්ච ලොකු ලාභයක් නමුත් අර යෝගාවචරයක් වශයෙන් ඒක මතක් කරලා උනන්දු කරගන්න විතරයි කරන්න තියෙන්නේ. මොකද බොහෝ විට යෝගාවචරයකට ඒ තමන්ගේම ප්‍රයත්න නිසා මේ ලබලා තියෙන මේ පිරිසුදුකම මතක නැති වෙනවා. ඒකේ අගේ ආඩම්බරේ පුංචි කරන්න පටන් අරගත්තොත් පශ්චාත්තාවකම් වෙනවා. නිසා නිතරම හිතන්න ඕනේ ඒ ආරම්භ ධාතුව මේ වගේ දැනකට එන්න මේ වගේ මට්ටමටපත් වෙන්න අපි කරපු කැපකිරීම තනි තනියම කරපු කැපකිරීම ඒක නිතරම ධෛර්ය පිණිස තියාගන්න. භාවනාව නොකරුණත් මේක තනක හිටියත් ඇති කියලා. මම ඒක කියනකොට මතක් කරන්නේ ඒක ධෛර්ය කරන්න මතක් කරන්නේ අපි අපි හිතමු මේ වගේ සබයක් මැද මේ වගේ පිරිසක් මැද සමූහ භාවනාවේ පැයක් වාඩි වෙලා ඉන්නවයි කිය සම්පූර්ණ අසාර්ථකයි කියලා හිතමු ඉඳගෙන ඉන්න පැයම අසාර්ථකයි මොනම සතියක්වත් නැහැ මොනම සමාධියක්වත් නැහැ නමුත් හැරිලා බලනද වචනේ සිදුවෙන අකුසල් මොකක්වත්ම වෙලා නැහැ නෝ ඒ පැය ඇතුළත. කයෙන් සිදුවෙන මොනම අකුසල් කර්මයක් අසිදුවලා නැහැ. ජීවිතේ අපිට පුළුවන් දවසකදී කියන්න මෙන්න මේ පැයේ මගෙන් කයෙන් වචනෙන් අකුසල් වෙලා නැහැ කියලා. කවදාවත් ලැබෙන්නේ. කවදාවත් ලැබෙන්නේ. ඒ නිසා මෙතනදී භාවනා ප්‍රතිඵල නැති වුණොත් ඇඹරි ඇඹරි හරි කමන්නේ නැහැ. දඟල දඟල හරි කමන්නේ නැහැ. ඉඳගෙන හිටියත් නොකෙරෙන පාප ප්‍රමාණය නොකිරෙන වචී දුස්චරිත නොකිරෙන කාය දුස්චරිත ගත්තොත් අපිට සුද්ධ වශයෙන් කියත හැකි මම මෙච්චර පැය ගාණක් මම දැක දැක දන දන කාය දුස්චරිතයෙන් වුණා වචී දුස්චරිතයෙන් මෙන් වුණා කියලා නැගිටින්න පුළුවන් මෙහෙම නොහිටියානම් කවුද අපිට සහතිකයක් දෙන්න මගේ අතින් බොරුවක් කියවෙන්නේ නැහැ කියලා කවුද අපිට සහතිකයක් දෙන්න මම ගැතින් කාටවත් බලින පරිසෝචනයක් කියවෙන්නේ නැහැ කියලා කවුද සහතිකයක් දෙන්න පුළුවන් අපිට හිස් වචනයක් කියවෙන්නේ නැහැ කියලා කවුද සාතිකයක් දෙන්න පුළුවන් මම මේ කතා කරන වචනේ කේලමකට මුල වෙන්න බැරි වෙයි කියලා. කිසිම සාතිකයක් නැහැ. ඒ වගේම අපි එකිනෙක ක්‍රියාකාරකම් කරනකොට කවදාකවත් හිතන්න එපා පරිසරයට හානි නොකර අපිට ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. කවදාකවත් හිතන්න එපා කාටවත් ඉඟි නොවන ක්‍රියාවක් අපිට කරන්න පුළුවන්. ඒකයි මම එදත් මතක් කරේ අර ස්වාමීන් වහන්සේට මම මතක් කරා අපිට පවු නොකරන කරන් පවු නොකරන කරන් තියෙන එකම වැඩේ හුස්ම ගන්න එක විතරයි. හුස්මෙන් පිට මොන දේ කරත් කර්ම රැස් වෙනවා. අර භාවනා කරනකොට අපි එක තැනක ඉඳගෙන ඉන්නකොට විශාල ලාභය ලැබෙනවා. මේ ඔක්කොම ආරම්භ ධාතුයේදී අපිට ආරම්භ ධාතු වීර්යයෙන් අපිට ලැබිච්ච බල ප්‍රයෝජන. නමුත් බොහොම ඉක්මනට යෝගාවචරය මේක අමතක කරන නිසා තමයි මේ විශාල බලාපොරොත්තු සහිතව අර ආධුනික මනස පැත්තක දාලා මං මේ ඉඳගත්තට මට හරි හරි හරි ගියේ නෑනේ මේක හරි ගියේ නෑනේ කියලා ලොකු බලාපොරොත්තු ඇති කරගන්න මේ වීර්ය චෛසිකයේ තියෙන ඒ මට්ටම් සහ ආදීන ආනිසංස නොදන්න නිසා. අපි හිතමු ඒ වගේ අසහර්ථක භාවනා බෑම් කියලා ඒ වෙලාවේදී ඒ ආරම්භ ධාතු වශයෙන් මෙතෙන්ට එන්න අපිට පින තිබුණට ඒක නෙක්ඛ නික්ඛම නෙක්ඛම්ම ධාතු කියන විදිහට අපිට අරමුණේ හිත පවත්වාගෙන යන්න බැරි වීම ආරම්භ ධාතු උපක්‍රම වලින් මේක වළක්වන්න බෑ. ඒකට වෙනම උපක්‍රම පන්තියක් ඕන. ඒ උපක්‍රම පන්තියට කියලා කියන්නේ සමත අනුග්‍රහිතේ කියලා වීර්යයේ පරියන්කයට ගියාට පස්සේ අපි සක්මනක් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් සක්මන පරියන්කයට ගියාට පස්සේ ඒ පරියන්කයේදී Taman හිතන විදියට අරමුණට මුණට මුණ දාන්න බැරි නම් තමන් හිතන විදිහට සතිය පිහිටුවා ගන්න බැරි නම් ඒක සඳහා කළ යුතු උපක්‍රම රාශියක් තියෙනවා. ඒ උපක්‍රම අපිට පුළුවන් වීඩියෝ හරහා විස්තර කරන්න. ඒ විස්තර කිරීමේදී අපිට වීර්යයේ නැතිවීම, වීර්යයේ අධික වීම කියන දෙකම සලකා බලන්න. වීර්ය අධික වීම උද්දච්ච චෛතසිකය විචිකිච්ඡා චෛසිකය කියලා සඳහන් කරනවා. හිත විසිරී යෑම සිදු වෙන්නේ මේ වීරිය වැඩිකම නිසා. ඒක සඳහන් කරන්නේ අලු ගොඩකට ගලක් ගහපුවාම වගේ සම්පූර්ණ බුස් ගාලා ඔක්කොම ඇවිසිලා එකතු වෙලා තිබුණ මේ මැසි පොදිකට දුමක් ගහපුවාම ඔක්කොම විසිරලා යනවා වගේ අපේ චෛතසික ටික නන්නත්තර වෙන එකට කියනවා උද්දච්චයටපත් වෙනවා. මේක හුඟක් වෙලාවට සිද්ධ වෙනවා තරුණ යෝගාවචරයන්ගේ අනාගතය ගැන සැලසුම් කරන්න කිව්වා. අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං හිත කම්පණය වෙලා කරන සැලසුම් ගැන කල්පනා කරනකොට මුලක් මැදක් අගක් නැතුව හිත විසිරී යන ගතිය එනවා. ඒක අපි කියනවා අධික වීර්යය කියලා. වීර්යය අඩු පැත්තක් තියෙනවා හිත හැංගෙන ගතියක් සහ හිත ලීන වෙන ගතියක්. ඒකට අපි කියනවා නිදිමත කියලා. දැන් මේ සම්මා වායාමේ තියෙන නෙක්ඛම්ම ධාතු වීර්ය කියලා කියන්නේ අධික කලබල වීමකටපත් වෙන්නේ නැතුව සීතල නිදිමත භාවයට කුසීත භාවයටපත් වෙන්නේ නැතුව මදමාවතේ මධ්‍යම ප්‍රමාණයේ වීර්ය යෙදවීම සමත භාවනා කරන විපස්සනා භාවනා කරන පරියංග භාවනා කරන යෝගාවචරයේ කොහොමද කරන්න කියන්නේ ඇත්තටම භාවනා කර්මස්ථාන කියන ඔන්න ඔච්චරයි භාවනා කර්මස්ථානයේදී යෝගාවචරය දැනගන්න ඕනේ දැන් මේ යන පෙතේදී මගේ හිත ඇවිස්සලාද තියෙන්නේ මේ පෙතේ යනකොට මගේ හිත ඔනරදී සීතල වෙලාද තියෙන්නේ. මේ දෙක නැත්තම් මට තියෙනවා හිත කීකරු කර ගන්න පුළුවන් ගතිය. අවශ්‍ය කර ගන්න පුළුවන් ගතිය. අවශ්‍ය අරමුණට යොදා ගන්න පුළුවන් ගතිය. ඒ ගතිය නැති වෙනවත් එක්කම එක්කෝ හිත සීතල වෙලා නිඳට වෙනවා. එහෙම නැත්තම් කුලප්පු වෙලා අවිෂණ ගතියට වෙනවා. මෙව්වත් චෛසික ධර්මම තමයි. මෙව්වත් අපි දත යුතු දේවල්. එහෙම නැතුව හරියට හැම වෙලාවෙදීම කම්බේ ඇවිදිනකොට වැටෙන්නේ නැතුව යනවා වගේ යන්නේ නැහැ. ඒ නිසා ඒක පිළිබඳව සුත්තමේ ඥානය අවශ්‍යයි, සුවිරු ඥාන අවශ්‍යයි. ඒක නිසා යම් අවස්ථාවක යෝගාවචරය කුසීත භාවයකටපත් නොවි කලබලයේ හිත කවුස ගන්න නැතුව මෙදමාවතට යන්න නම් කුසීත භාවය කියන්නේ මොකද්ද කියලා දැනගෙන තියෙන්න ඕනේ. ලීන හිත කියන්නේ මොකද්ද කියන එක, හිත සැඟවි ගන්නවා කියන්නේ මොකද්ද කියන එක අනිත් පැත්තෙන් දැනගන්න ඕනේ හිත අධික බලාපොරොත්තු වීම නිසා අනාගත තදබල සලසුන් නිසා හිත විසිරියන්නේ. මේකෙන් හුඟක් වෙලාවට මැද වයසේ එහෙම නැත්නම් ජීවිතේ පසු වයසේ ඉන්න කට්ටියට නිදිමත තමයි ගොඩක් හානි කරවන්නේ ජීවිතයේ මුල් වයසේ ගත කරන තරුණ අද අයට වීර්ය ශක්තිය වැඩිකම නිසා අනාගත සැලසුම් නිසා තමයි ගොඩක් හිත සම්ම වායමෙන් පිටපයින්නේ බටහිර ලෝකේ මානසිකත්වයේ තියෙන වෙස්ටර්න් තින්කින් කියන අයට තියෙන හිත ඇවිස්සෙන ගතිය. ආසියාකරයේ වගේ මේ නිරක්ෂයට කිට්ටු අයට තියෙන කුසීත ගතිය. ඉතින් මේ වගේ තියෙනවා එක එක එක එක ආරයන් තියෙනවා. අපි ඒ නිසා මේව එකක්වත් මගේ කියා ගන්න එපා. මට නිින්ද යනවා ඒක මගේ පාපයක් මගේ අකුසලයක් කියන එකත් නෙවෙයි මෙතන අදහස් කරන්නේ. එනකම් මගේ හිත නිතරම ඇවිස්සෙනවා මගේ හිත හිතවිලි බරයි එක තැනක තියන්න බෑ කියන එකත් මගේ කියා ගන්න යන්න එපා. නමුත් ඒක අපි ධර්මානුකූලව පොඩ විග්‍රහ කරලා බලන්න ඕනේ. මෙන්න මේ දෙක නැති තැන තමයි මැදමාවත මධ්‍යම ප්‍රතිපදා නැත්නම් වීර්ය හොඳ කීකරු ගතිය තියෙන්නේ. ඉතින් මේක ගැන කියනකොට මම ඊයේත් ඒ ගිය වෙලාවේදී සාකච්ඡා කළා ධර්ම දේශනාවලදී භාවනා යෝගාවචරයට මම මේකට විශේෂණ පදයක් තියෙනවා නම් සෑහෙන දුරට සාර්ථක වෙගෙන ඉන්න යෝගාවචරයට හරියට පිරිසිදු කළා හරියට සූක්ෂමව ප්‍රනීතව දැනගන්න වෙනවා මේ භාවනා කරනකොට එන මේ කුසීතකම කෙලෙස්බර තීන මිද්දේද එහෙම නැත්නම් භාවනාව නිසාම මතුවෙන හිත සංගවි ගැනීමක්ද හිත ලීන භාවයටපත් වීමක්ද මේක හරිය සූක්ෂමයි බොහෝම කලාතුරකින් තමයි මේ වගේ කාරණා පොත්පත්වල ලියවිලා තියෙන්නේ. මොකද ඒවා ඒ වගේ තියෙන අන්තර් සම්බන්ධ සහ විචල්්‍ය සාධක රාශියක් නිසා හරි අමාරුයි මේක පොතක පතක ලියන්න. නමුත් මම නිසන්වනේ ගොඩක් කල් වැඩ කරගෙන ඉඳලා ඔය විශේෂයෙන්ම කොළඹ ගිහිලා කෝට්ටේදී බණ කියන්න පටන් ගත්තට පස්සේ මම හිතාගත්තට වැඩි ජනගහනයක් මම දැක්කා හොඳට භාවනා කරනවා. ඒක ලොකු සන්තෝෂයක් ඇති වුණා මට මේ අරණ්‍ය වාසීන සංඝයා නෙවෙයි ගිහිවල වල වැඩ වැඩ රාජකාරී කරන අමුදරුවන් රකින්න යුතුයකම් ඉෂ්ට කරන විශාල ගිහි පිරිසක් භාවනා කරනවා. නමුත් ඒ ඇත්තන්න මෙන්න මේ මධ්‍යස්ථ වීර්ය පැවැත්වීමේදී උරු හරුකම් මදි. ඒතෙන්දී හරියට පටලවාගෙන බොහෝ විට වැරදි අදහස් වලටපත් වෙලා අසරණව තව ওই භාවනා කරගෙන යනවා. අන්න එහෙම කෙනෙකුට මේ කැඳේ ගල බේරුවා වගේ හරියට මේ කාරණාවක් කියලා දුන්නොත් ඒ අතන් එක ලොකු ඉදිරිපීමක් වෙනවා. ඒ අතන් ලොකු ඉදිරි ධෛර්යයක් වෙනවා. අන්න ඒ සම්බන්ධයෙන් කියනකොට අපි හිතමු සෑහෙන දුරට භාවනා කළා පුරුදු කරපු යෝගාවචරයේ උදාහරණයක් වශයෙන් ආනාපාන සතිය භාවනා කරගෙන යනකොට මුලින් මුලින් ඉඳගත් ගමන් ඒ යෝගාවචරයට අනෙකුත් නීවරණ ධර්මයන්ගෙන් හිත මෑත් කරගෙන එතන කාමයට යන හිත, තරහ යන හිත, නිදිමත වෙන හිත, විචි දේවල් ගැන පශ්චාත්තාප වෙන හිත, ඉදිරියට කල්පනා කරලා ඇවිසෙන හිත, සැක කරන හිත දේවල් පොඩ්ඩක් ඈත්මත් කරගෙන අරමුණට මුණට මුණ දාගෙන ඉන්නවයි කියන එක. ආනාපානයේ දිගින් දිගටම මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා දැනගෙන ඉන්නවා කියන එක ඉතින් ලොකු සමතේ පැත්තේ ලොකු ජයග්‍රහණයක්. ඒ සඳහා යෝගාවචරයට ගොඩක් ප්‍රයත්න කරන්න වෙනවා. මෙන්න මේ ප්‍රයත්න කරගෙන යනකොට අපි හිතමු ඒ යෝගාවචරයට විශ්වසනීය තත්වයකට හිත ආවා එයාට කියන්න පුළුවන් විශ්වාසයක් ඇති වෙනවා තව ඉදිරියට හුස්ම රැලි 10ක් 15ක් මට දිගට බලන්න පුළුවන් මගේ හිත කැඩෙන්නේ නැහැ එහෙනම් තව තප්පර 10ක් 15ක් මට උනත් මේක පවත්වන්න පුළුවන් එහෙනම් තව විනාඩි 10ක් 15ක් මට මගේ අරමුණ හිත පවත්වාගෙන මූණට මූණ දාලා පවත්වාගෙන යන්න පුළුවන් කියලා විශ්වාසය ඇති වෙනවනම් ඒක ඇත්තට මේ යෝගාවචරයකට හම්බෙච්ච ලොකු පෙර මංගල කාරණාවක් ඉදිරි ගමනට ලොකු ආශිංසනයක්. ඉතින් මේ යෝගාවචරයට කියනවා එහෙම අරමුණේ හිත පවත්වාගෙන යන්න පුළුවන් සතියක් තියෙනවා. යම් ප්‍රමාණයකට සමාධිය හැදීගෙන එනවනම් ඒක දියුණු තියුණු කරගන්න ඒ සමා වීර්ය මේචල් කරගන්න වීර්ය කීකරු කරගන්න වීර්ය වශී කරගන්න පිට නොයවා ආස්වාසේ කොහොමද ප්‍රස්වාසේ කොහොමද කියලා ආස්වාසේට ආවේනික පුද්ගලික ලක්ෂණ ප්‍රස්වාසේට ආවේනික පුද්ගලික ලක්ෂණ හැකිතාක් විස්තර සහිතව බලන්න මේ යහපත් වෑයමට අනුග්‍රහයක් වෙනස. එහෙම නැත්නම් හිත පිට යනවා. එහෙම නැත්නම් හිත මේ නින්දට වැටෙනවා. හිත පිට යවුවොත් ඇවිස්සෙනවා. නින්දට වැටෙනොත් ඇකිලෙනවා. ඇකිලෙන්නේ නැතුව ඇවිස්සෙන්නේ නැතුව අරමුණෙහිම සමාකාරව වීර්ය යොදවන්න අරමුණ ඊටාම සමීපව ඇසුරු කරමින් අරමුණේ පෞද්ගලික ලක්ෂණ මේ ආස්වාසය මේ පස්වාසය කියලා වෙන්කොට දැනගැනීමේ ලකුණු බලන්න කියලා. ඉතින් මේක මම දැක්ක ඔය මහර්ෂි භාවනා ක්‍රමයේ බොහොම ලස්සන මේක විස්තර කරනවා. ඒක දැනගත්තට පස්සේ යෝගාවචරයට දැන් කල යුත්තක් තියෙනවා. මොකද්ද කල යුත්ත? ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ බලන්න. එහෙම නැත්නම් මේ ආස්වාසය යන වෙලාවදී මේක ප්‍රස්වාසය නෙවෙයි. මේක සද්දයක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙවෙයි. මේක වේදනාවක් නෙමෙයි ආස්වාසයමයි. එහෙනම් කොහොමද දන්නේ මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා? ආ එතකොට කට උත්තරයක් දෙන්න වෙනවා. ප්‍රස්වාසය මෙහිමයි ඒ ලකුණු මේකේ නෑ මෙන්න ආස්වාසයට ආවේනික ලකුණු කියලා. අන්න ඒ ටික දැක ගන්න උනන්දු කරවීම මේ නික්ඛම්ම ධාතු වීරිය සඳහා අපි දෙන අනුග්‍රහයක්. නෙක්ඛම ධාතු වීරිය පෙත කාපට් කරලා දෙන්නා වගේ අපි කියනවා එනේන ආශ්වාසය වේග ප්‍රශ්වාසය වෙන් කරකට බලන්න කියලා. මේ වැඩේ හරියට තේරුම් අරගෙන හරියට මේ ශිල්පයක් ඉගෙන ගන්නවා වගේ හරියටම දක්ෂතාවයක් ඉගෙන ගන්නවා වගේ හොඳට තේරුම් ගන්න යම් කිසි කෙනෙක් කීකරුව ආස්වාද ප්‍රසවාසයේ එනේනේකේ ආස්වාසය මෙහෙමයි ප්‍රසවාසය මෙහෙමයි කියලා බල බලා ගියොත් ඒ විදිහට උනන්දුවෙන් බලන්න බලන්න ඉන්න පුළුවන් වෙලාව වැඩි තවත් එකක් සිද්ධ වෙනවා ආස්වාද ප්‍රසවාස ආරමුණ හිතයි අතර තියෙන දුර දුර අඩු වෙලා ආස්වාද ප්‍රසවාසයට සමීප උත්සන්න ආසන්න දර්ශනයක් දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට භාවනාවේදී වීරිය මුත්තට කර්මන්නේ වෙලා වැඩ කරනකොට ඒ යෝගාවචරයා ටිකක් මේ தত্ত্বය තප්පර 10 කට වෙනකන් 15ක් කරනවා විනාඩි 10කට වෙකන විනාඩි 15ක් කරනවාගේ ශක්තිය වැඩි කරන යනකොට යෝගාවචරයට තේරෙන අවස්ථාවක මේ ආස්වාසයෙන් ආස්වාසයටත් වෙනස්කම් වගේක් තියෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයටත් වෙනස්කම් වගේක් තියෙනවා. ඉස්සල තමයි බැලුවේ ආස්වාද ප්‍රස්වාසයේ වෙනස්කම්. මේ මේ බලාන බලාන යනකොට හිත අසරණ වෙන, හිත මත් වෙන, හිත මායාවට මත් වෙන තැනකට එනවා. අන්තිමට ගිහිල්ලා ආස්වාද ප්‍රස්වාස දෙක සම වෙලා පේන්න පටන් අන්නේ සම වෙලා පේන්න පටන් ගන්න වෙලාවේදී ලෑස්ති වෙලා ගියොත් දැනගෙන ගියොත් යෝගාවචරයට ඒක සම්මුති ධර්ම ඉඳලා පරමාර්ථ ධර්ම වලට මාරු වෙන හොඳ එලිපත්තක් බවට පත් වෙනවා. ඒ වගේම භවනා ජීවිතේ ඊටාත්ම සංක්‍රාන්තියක් පහුකරන දක්ෂකම ලැබෙනවා. නමුත් දැනගෙන ගියේ නැත්තම් ලෑස්තිලා ගියේ නැත්තම් ඒ යෝගාවචරය බොහෝ විට කියනවා මට ඒ වෙලාවේ නිින්ද යනවා මට ඒ වෙලාවේදී නොපෙනී ගියා නොදැනී ගියා ඒක පහට ගැසිලා මං අවදි වෙනවා ආයශරයක් කරගෙන යනකොට ආනාපාන ගොරෝසු වෙලා පේනවා ආයශරයක් ආනාපාන කරනකොට මේ වගේ ඒක පහට ගැසිලා අතපය ගැසිලා ඇහැල හැපිලා ගැසිලා එනවයි කිය. එහෙම නැත්තම් ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස නැති වෙනකොට අපේ හිත චපල වෙලා අපේ හිත වංචනික වෙලා අපේ හිත ෂට වෙලා කියනවා ආනාපානේ නතර උනායි. එතනදී යෝගාචරය සලුවක සදාලා නැගිටලා යනවා මට ආනාපානේ බලන්න කිව්වා දැන් පේන්නේ ඉවරයි. ඒක හිත අවිශ්චිල්ලකට යනවා මේක හිත ලීන භාවයකට යනවා නිින්දට වැටෙනවා. මෙන්න මේ වෙලාවේදී මොකක් මේ වෙලාව කියලා මම අදහස් කරන හොඳට ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කර ගන්න පුළුවන් පෞද්ගල ලක්ෂණ පේන තැන ඉඳලා සියුම් සූක්ෂම භාවයට යන තැනේදී ඒ යෝගාචරය හිත නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව ආනපනේ නතර වුණා කියලා හදිසි නිගමනයේට ඇල නැගිටලා යන්නෙත් නැතුව මම මේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා සැක කරන්නෙත් නැතුව මෙන්න මෙතෙන්ට අවශ්‍ය වීර්ය ප්‍රමාණය යොදවනවා කියන එක හරියට පොළොස් සම්බුලකට අවශ්‍ය තුන පහ යොදවනවා වගේ වැඩක්. උදුමාකාර පදමක් ඊතර තියෙනවා. එහෙම නැත්නම් චිත්‍රයක වර්ණ සංකලනය හරියට හදලා ඒ චිත්‍රය පැහැපත් වෙන්න හදා ගන්නවා වගේ මෙන්න මෙතෙන්දී යෙදිය යුතු වීර්ය ප්‍රමාණය මොනම ක්‍රමයකින්වත් කියලා දෙන්න බෑ. ඒකට කියන්නේ තදුපග විරිය වාහනතා කියලා කියනවා. එතන අවශ්‍ය ප්‍රමාණයට වීර්ය යොදලා හිත නින්දට වට ගන්නෙත් නෑ, සැක කරන්නෙත් නෑ. කඹේ ඇවිදින්න වගේ දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? හොඳට ප්‍රකටව තිබුණු ආශ්‍රද ප්‍රසස් දෙක එන්න එන්න එන්න එන්න ක්‍රමයෙන් සූක්ෂම වීම හරහා සියුම් වීම හරහා දෙකේ වෙනස නැති වුණා. උස්ම නතර වෙලා නෙවෙයි නතරුනම් මැරෙන්නේ. ඒක දැක්කේ නැතුව හිත හැංගුණා නම් මේ කෙලෙස් නැති හිතට කෙලස් නැති වෙගෙන යනකොට අපිට හසුරුව ගන්න බැරි වෙනවා. මොකද අපි සංසාරේ පුරාවට හිටියේ කෙලස් එක්ක. දැන් මේ කෙලස් නැත්තනකට ගෙනියන්න හදනකොට හිත ලූටනවා. හිත හැංගි ගන්නවා. හිත පැනලා යනවා. එතකොටත් පරාදයි. අවිසෙන දෙන්නේ නැහැ. ආන්න එතනදී අවශ්‍ය ප්‍රමාණයට වීර්ය යොදනවා කියන එක තේරුම් කිරීම සඳහා භාවනා ජීවිතයේ තියෙන ඉතාමත්ම සූක්ෂම කමඨාන් සුද්ධ කිරීම එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා එහෙම ධර්ම දේශනා යෝගාවචරයට අහුවෙන්නේ වැරදි දහසකොත් එකක් කරාට පස්සේ වරද්ද වරද්ද ගිහිල්ලා අතාරින්නතෝ යනකොට දවසක තේරෙනවා මේ අලුසුදු වශයෙන් පේන ආස්වාද ප්‍රසවාස දෙක එහෙම නැත්නම් පිම්බීම හැකිලිම එහෙම නැත්නම් මේ වම දකුණ කියලා අපි පටන් අරගන්න අරමුණක තියෙන පළු දෙක පුළුවන් තරම් වෙන්කොට දැනගන්නා වූ පෞද්ගලික ලක්ෂණ විශේෂඥතාවයේ දිනු කරනකොට එහිම හිත netසර දීලා සතිය කඩා ගන්න නැතුව බලාගෙන හිටියොත් මේ දෙකේම තියෙන පෞද්ගලික ලක්ෂණ හරහා හෝ පෞද්ගලික ලක්ෂණ පැත්තකට දාලා පොදු ලක්ෂණ මතුවෙනකොට අපේ භාවනා ජීවිතේ ලොකු පෙරලියක් සංක්‍රාන්තියක් සිද්ධ වෙනවා. ඉතින් මම මගේ බණවලදී මම කියන්නේ කෙල්ලෙක් ලොකු වෙනවා වගේ කියලා. වැඩි වියපත් වෙනවයි කිය. ලිංගික ජීවිතේට පරිණත භාවයටපත් වෙනවයි කියන වගේ භාවනා ජීවිතේ දැන් යන්න හදනවා પરමාර්ථ ධර්ම පැත්තට. නමුත් මේ වෙලාවේදී පැවතිය යුතු පැවතිය යුතු වීරිය පිළිබඳව දක්ෂතාවය කවම දාකවත් මොනම විශේෂකින්වත් අපිට ඉගෙන ගන්න බෑ භාවනාව හරහමයි ඉගෙන ගන්න තියෙන්නේ වැරදි හරහමයි ඉගෙන ගන්න තියෙන්නේ. එන්නේ එතෙන්ද යනකොට ඒ කියන්නේ ආනාපානිය අපි කියලා සියුම් වෙලා නොදෙනී යන තැනට යනකොට නින්දට වැටෙන්න දෙන්නෙත් නෑ, සැක උපදවන්නෙත් නෑ, නැගිටින්නෙත් නෑ. මෙතනදී මෙතෙක් මෙතෙන්ට මේක මෙතෙන්ට එනකන් ආපු සතිය දැන් මදි. මේ සතිය දැන් සුපතිට්ඨිත සතියක් වෙන්න ඕන. අඛණ්ඩ සතියක් වෙන්න ඕනේ. හරියට සංක්‍රාන්තිය වෙන වෙලාවේදී ඇහක් පිට ඇහක් තියාගෙන හෙල්ලෙන්නේ නැතුව ඒක දිහාම අපේක්ෂාවෙන් බලන ඉන්නා වගේ හිටියොත් වෙනදට වඩා චිත්තක්ෂණයක් අර මෙතෙක් නොදැක්ක මෙතෙක් දැකගල විස්තර කරගන්න බැරි අපි සාමාන්‍ය කියන හිතේ යටි හිතට රිංගනවා කියලා පොඩ්ඩක් ඇතුළට යන්න. හැබැයි ගියාට පස්සේ ආය කලකොල වෙලා එක්ක හිත ගැස්සෙනවා එක්ක සැකෙනවා ආපහු එනවා. ආයෙත් පහුවෙන දවසේ ප්‍රයත්නය අතහරින්න තෝ ගියොත් අටට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. අන්න ඒක දවසින් දවස දවසින් දවස මේ දන්නා තැන සිට නොදන්නා තැනට යෑම දවසින් දවස දවසින් දවස ගොරෝසු තැන සිට සියුම් තැනට යෑම දන්න දවසින් දවස දවසින් දවස මේ මමයා කරන වැඩේ ඉඳලා කෙරෙන වැඩේට භාවනාවට කෙරෙන්න ඉඩාරිනවා කියන එක වීරිය හරහා බොහොම ලස්සනයි කියලා දෙනවා. එතෙන්දී යෝගාවචරය ප්‍රයත්න අතහැරලා වෙන භාවනාවට ඉඩ දීලා දල්වාගත් අවදි අවදිකත් කරගත්ත හිතකින් යුක්තව වෙන ඕනම දෙයකට ලෑස්තිලා කැපෙලා ඉන්නවා. ඉන්නකොට යෝගාවචරයට තේරෙනවා මෙතෙන්ට එනකම් වීර්යයක් අවශ්‍යයි. මෙතනදී වීර්ය නතර කරන්න. නතර කළා භාවනාවට යන්න දෙන්න. ඉතින් මේක මේ විස්තර කරනකොට මම කියන්නේ මේ ප්ලේන් එකක් ඕටෝ පයිලට් එකේ දාන වෙලාව කියලා. යම් ප්‍රමාණයක් කුසට යනකම් ඒකේ කැප්ටන් එකේ පයිලට් පරිපාලනේ අතේ තියාගෙන. මං ගිහිල්ලා ඇහුවා. ඇහුවට පස්සේ ලංකාවේ කොල්ලෙක් එයා කිව්වේ ස්වාමීන් වහන්සේ ප්ලේන් එක පොළවෙන් උස්සලා ඒක මේ 5 star වගේ මේ එන්ජින් පහ දාලා තියෙන එකක් පොළවෙන් උස්සලා මීටර් 100ක් යනකම් ඕටෝ පයිලට් එකෙන් දාන්න තහනම්. කැප්ටන් ඉන්නම ඕනේ. හැබැයි ඔක්කොම කම්පියුටර් වැඩ කරන්නත් ඕනේ. කෝ පයිලට් ඉන්නත් ඕනේ. කන්ට්‍රෝල් කන්ට්‍රෝල් රූම් එකෙන් තොරතුරු ගන්නත් ඕනේ. ඒක මොකද ඉතාමත භයානකම අනතුරුදායකම අවස්ථාව තමයි මේ රණ වේගෙ දිගේ ගිහිල්ලා ත්‍රස්ට් එක දීලා උස්සන වෙලාව. එතෙන්දි මුළු එන්ජින් ඔක්කොම වැඩ කරනවා කිලෝ 2ලක්ෂයක් බරයි යුවා ප්ලේන් එකේ තියෙන. හිතන්න කිලෝ 2ලක්ෂයක් පොළොවට දෙන අර ජෙටිසනින් එක නිසා උස්සනවා කියලා කියන්නේ තාක්ෂණයේ ඉතාමත්ම සූක්ෂම අවස්ථාවක්. ඒ වෙලාවේදී කැප්ටන්ට කොච්චර ගරු කරනවද කියනවනම් ක්‍රූ එකේ ලොක්කා කතා කරලා බෝර්න් එක ඇවිල්ලා කියනවා කැප්ටන්ගේ අවසරය ආව ඔක්කොම පරිතද කරගන්න ඉඳ ගන්න. ඒ ක්‍රූ එකත් යන්න ඕනේ තම තමන්ගේ ආසන වලට ගිහලා හෙල්ලෙ නැතු ඉන්න. ඒ මොකද මේ වෙලාවේදී මැද කැබින් එකේ බර එහෙමේ වුණොත් ප්ලේන් එක උස්සන්න බෑ. ඒ නිසා ක්‍රූ එකත් එතන ඉන්න ඕනේ කැප්ටන්ොත් ඒ ෂීට් එකේ ඉන්න ඕනේ ඒ වෙලාවේදී අනතුරු අඟවනවා පරිතද කරලා තියෙන්නේ කවුරුකත් හෙල්ලෙන්න එපා. ඒක හරියට කියනවනම් හරියට ආනාපානේ සියුම් වේගන එනකොට යෝගාවචරය ඒකට හරියට කැප්ටන්ගේ අනට වැඩ කරන ක්‍රූ එක වගේ ලෑස්ති වෙලා යන්න ඕනේ දැන් මේක ප්‍රඥප්ති ලෝකේ ඉඳලා පරමාර්ථ ලෝකෙට යන්නයි හදන්නේ. පාලනයක් තල්ලු කරන තල්ලු කරන වේග කවාගෙන ගිය ආශාන්තරාව ඒරෝඩයිනමික්ස් වලට වාතයට නංගන්නයි හදන්නේ. ආන්න එතනදී ඒ තාක්ෂණයට කරන ගෞරවයක් වශයෙන් සියලු දෙනාම හරියටම එල්ල වෙලා හිටිනවා. එල්ල වුණාට පස්සේ වාතයට ප්ලේන් එකේ බර ගත්තට පස්සේ තාමත් දඩ දඩස් දඩ දඩස් ගහගෙන ගිහිල්ලා මීට 100ක් විතර ගියාට පස්සේ අවශ්‍ය නම් ඒ පයිලට්ට පුළුවන් කැප්ටන්ට පුළුවන් ඕටෝ පයිලට් එකෙන් දාලා කම්පියුටර් සම්පූර්ණ කම්පියුටර් වැඩේ බාර දෙලා හැබැයි යාට නැගිටින්න බෑ සීට් එකේ ඉන්නවා. අන්න වගේ මේ වීර්ය ඒ ආනාපානය හෝ පිම්බීම හැකිලිම හෝ සූක්ෂම වෙලා මායාකාරී නොදැනෙන නතර වුණා දෝ නින්දට වැටෙයි දෝ එහෙම නැත්නම් මං ඉස්සරහට යනවා දෝ පස්සට යනවා දෝ කියලා අර හැලහැප්පිලි තියෙන වෙලාවේදී ධර්මේ නාමයෙන් බුද්ධ ගෞරවයෙන් තමන්ගේ සීලයට බර දීලා නෑ ඕන දෙයක් වෙච්චාම මම මෙතනදී මේ කැපවීම බලන්න ඕන කැප වෙන්න මේක මෙහිම යන්න දෙන්න ඕනේ කියලා ගියොත් යෝගාවචරය ගිය මිඥානේ වේ නැගිටියි සම්පූර්ණ පැහැදිලි වෙනසක් ඇති වෙනවා අපි මෙතෙක් කල මේ ජීවිතේ හැම දෙයක්ම හැසිරවීමෙන් මෙහෙවීමෙන් ප්‍රයෝගයෙන් ප්‍රයත්නින් කළා. මේ භාවනාවේදී හැසිරවීම අවශ්‍යයි ප්‍රයෝගය අවශ්‍යයි ප්‍රයත්නය අවශ්‍යයි. නමුත් භාවනාව හරිනම් සතිය තමන්ගේ පාලනය අතර ගන්න එනවනම් එයා අපිට සංඥාවක් දෙනවා දැන් ඔබේ ප්‍රයත්න නතර කරපන්. ඔබ ප්‍රයෝග නතර කරපන්. වීර්ය නතර කරපන්. ඔබ පැත්තකට වෙනවා. මම ගන්නවා සතිය සතිය ගන්නවා වැඩපිළිවෙල අතට. එතකොට මෙතෙක්කල් ජීවිතේ අපි හිතපු මමයා සක්කාය දිට්ඨිය මේ කරන කෙරුම පොඩ්ඩක් පැත්තකට වෙන්න. නමුත් අපේ සක්කාය දිට්ඨියකට කැමති නැහැ. සක්කාය දිට්ඨිය මෙතෙන්ද ඇඟිලි ගන්න හදන. අකින ඔහොම ගිහලා විශ්ව දුනොත් එහෙම දැන් මොකද කරන්නේ? ඔහොම ගිහලා මේ හුස්ම ගන්න නැතු කියලා මැරිලා ගියොත් එහෙම මොකද කරන්නේ? ඔහොම ගිහලා මේ කකුල හිරි වැටලා කොර වුණොත් මොකද කරන්නේ කියලා භයානක ප්‍රශ්න ගෙනල්ලා බුද්ධම විදියට හීනෙන් බය කරන්න පටන් ගන්නවා. මෙතනදී ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා මෙතෙන්ට එනකන් එන වීරිය යොදන වීරිය ක්‍රමයෙන් අඩු කරන අඩු කරන ගියාට මොකද මේ මේ පෙරළියේදී වීරිය වීරත්වයක් බවට පත් වෙනවා. පුද්ගලයා අමුතුවෙන්ම හිතන වීර පුද්ගලෙක් බවට පත් වෙලා ඔන්න ඔය ඕන දෙයක් වෙච්චාවයි බුදුන්ගේ නාමයෙන් ඕන දෙයක් වෙච්චාවයි ධර්මයේ නාමයෙන් ඕන දෙයක් වෙච්චාවයි මගේ සීලේ නාමයෙන් කියලා වීරිය වීරත්වයක් බවට පත්ුනේ නැත්නම් අනිවාර්යයෙන්ම පස්ස තමයි ගන්න. ඒක පිළිබඳව කිසිම සැකයක් නැහැ. එතනදී කැප කරන්න ලෑස්ති නම් එතනදී ධර්මයේ කියන දේ සත්‍යයි කියලා පිළිගන්න ලෑස්ති නම් එතෙන්දී Taman හදාගත්ත සතියට බර දෙන්න කැමැති නම් එතෙන්දී Tamanගේ ජීවිත කය දෙක පරිත්‍යාග කරන්න කැමැති නම් ඒ පරිත්‍යාගයේ හරහමයි වීරත්වයේ වර්ණගේ. ඒක කවදාකවත් ඊට කලින් හදන්න බෑ. නමුත් ඒ අවශ්‍ය වෙලාවේදී ඒ ඒ මාරුවේදී ඒ වීරත්වේ නැත්තම් කොච්චර භාවනා කරත් එන්නේ නැහැ. කොච්චර ගහන කරත් අලුතක් එන්නේ නැහැ. මේක සංසාරෙට එක සැරයක් වෙන්න ඕන. සංසාරෙට එක සැරයක් සම්පූර්ණ පරිත්‍යාගයක් යන්න ඕනේ. රැකෙන්නේ රැකෙම්වා මියෙන්නේ මියෙම්වා. කය නම් කය, ජීවිතේ නම් ජීවිතේ මම මේ මෙතෙක්කල් හිතේ නොදැක්ක අඩිය බලන්න ඕනේ. වීර්යෙන් තල්ලු කරගෙන ගිහිල්ලා භාවනාව භාවනා ගැම්ම ගන්න හදනකොට භාවනාව නැත්නම් අපි සතිය ගමු සතිය විසින් ගැම්ම ගන්න හදන ලාවේ සතිය විශ්වාස කරලා හොඳයි. ඔබ මේක අරගෙන ඵලයන් කියලා. හැබැයි Tamange තියෙන නිරීක්ෂණ ශක්තිය අප්‍රමාදය එලඹ සිටි ගතිය 100%ක් තියෙනවා. කියලා බලාගෙන ඉන්න ඕනේ. දැන් හුස්ම හොඳට තුනී වුණා. මම මේක දිහා පහුලම් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ භාවනාවට යන්නදලා මම මේක දිහා බලාන ඉන්නවා කියනකොට මේ උඩු හිත යටි දෙක අහිත කියලා මේක බටහිර ලෝකේ කියන්නේ බුදුජානකේ පාවිච්චි කරන සම්පජඤ්ඤ සංස්කාර අසංස්කාර දෙක අතර තඩමාරුවක් වෙනවා සංස්කාර කියලා කියන්නේ මෙහෙයීමක් සහිත කාගේ හරි ඕ තමන්ගේ මෙහෙයීමක් සහිත ක්‍රියාවලිය කරන සංස්කාර ධර්ම කියලා සකස් කිරීම සහිතයි මේ සකස් කිරීම සාහිත්‍යෝ ගිහිලා තැනකදී ඒක අසංස්කාරික මට්ටමට වැටෙනවා භාවනා විසින් භාවනා ගෙනියන්න හදනවා. හරියට මේ සංස්කාර තත්ත්වෙන් ඉඳලා අසංස්කාර තත්ත්වෙට අසංස්කාරික තත්ත්වෙට හැරෙන වෙලාවේදී ඒකට අනුග්‍රහ කරනවා කියන එක අපි කවදාවත් සංසාරේ කරලා නැහැ. මේ තමයි ඉස්ලාම මතට අපි කරන්නේ. අපේ අම්මලා තාත්තලා කරලත් නැහැ. අපේ ගුරුවරු කරලත් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා එතනදී ලොකු ධර්ම ගෞරවයක් ඇති කරන පෙර කරපු අත්තරදි සේරමත් පෙළගස්වගෙන ආන මේක හරහා යන්න. එතන ගියාට පස්සේ ඒ කියන්නේ සකස් කර කරන, හිතලා කරන, ප්‍රයෝග කරලා කරන, චේතනා සහිතව කරන, අදිෂ්ඨාන සහිතව කරන වැඩ තේරම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් නතර නතර වෙලා යන වැඩපිළිවෙලකට ආලනයක් නැහැ වගේ පේන්නේ යන්න හදන වෙලාවේදී අනුන්ගේ වැඩපිළිවෙලක් වගේ පිට කෙනෙක් එකක් වගේ මේක දිහා බලාගෙන ඉන්නකොට යම් දවසක යෝගාවචරයට පුළුවන් වුණා නම් මේ ගන්න හුස්ම දැන් ඇත්තේ නැහැ. දැනෙන්න දෙයක් නැහැ. හැබැයි හිත නිින්ද ගිහිල්ලත් නැහැ. හිත බය වෙලා යන්න හදන්නෙත් නැහැ. ආන් එහෙම බලන ඉන්නකොට පේනවා අපි සංකස් කරලා කරන වැඩ නතර කරාට මේ යන්ත්‍රේවත් මේ ආයතනේවත් කිසිම නතර වීමක් වෙන්නේ ඉබේ කෙරෙන වැඩ රාශියක් යට යනවා. එව්වා අනුශේ ධර්ම නිසා වෙන වැඩ. ඒව අපේ රුචි අරුචිකම් නිසා වෙන වැඩ. ඒව අපේ පෞරුෂත්වයේ දක්වන වැඩ. මේක කවදාකවත් අපිට දැක දැක නෙවෙයි සිද්ධ වෙන්නේ අපි දැක දැක සිද්ධ වෙන්නේ අපි හිතලා කරන වැඩ ටික විතරයි. ඒවට අපි වග වෙන්නත් වෙනවා මොකද ඒවා කර්ම රැස් කරනවා. නමුත් මේ හිතලා කරන වැඩ සියල්ලම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගෙවෙද්දී සතිය දල්වාගෙන එළඹ සිටගෙන මේක දිහා බලාගෙන හිටියොත් පේනවා අසංස්කාරිකව සිදුවෙන විශාල නිකන් හරියට බලවේග බල විදුලි බලයක් උපදවනවා වගේ. එහෙම නැත්නම් බලවේග පේස කර්මාන්ත ශාලාවකට ඇතුළට ගියා වගේ මේක ඇතුළේ විශාල වැඩ වගේක් කරනවා. ඒ කෙරෙන වැඩ එකක්වත් නිවනට යොමු වෙච්ච වැඩ නෙවෙයි. ඒවා තියෙන්නේ ආයශරයක් ගෙනල්ලා ඇස් දෙක අරපන් කියන්නේ. මේකෙන් නැගිටලා ඵලයන් කියන්නේ. බය උපදවන්න, සැක උපදවන්න. එහෙම නැත්නම් වෙච්ච පරණ සිද්ධි ගෙනල්ලා අලුත් කරලා මතක් කරලා දෙනවා. නාහපු දේවල් හිතෙන්න ඇහෙන්න පටන් ගන්නවා. නොහිතාපු හිතුවිලි එන්න පටන් ගන්නවා. කරන්න තියෙන වැඩ පිළිබඳව දේවදූත පණිවිඩ එන්න පටන් ගන්නවා. ගන්ධ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. දිවට රස දැනෙන්න පටන් ගන්නවා. ඒක හරියට කියනවනම් බාහිර ලෝකයෙන් මෙතෙක් අනුව ආපු සංඥා එහෙම නැත්නම් නිමිති සියල්ලම නතර වුණාට පස්සේ යන්ත්‍රය දුවනකොට අර හිතේ තිබුණු සංඥාවල් tempat වෙලා තිබුණු අතීත මතක සියල්ලම ගොජ දාන්න පටන් ගන්නවා. ගොජ දානකොට ඒක පිළිබඳව පිට කෙනෙක් දිහා බලාගෙන ඉන්න වගේ හිටියොත් ඇහැට මොනවදෝ රූප වගේක් පේන්න පටන් ගන්නවා. මැරිච්ච සීයා එනවා, අත්තම්මා එනවා, බුදුහාමුදුරෝ එනවා, ජේතවනාරාමේ පේනවා, මිනිඔලු කැලි පේනවා, අසුබ භාවනා පේනවා. මේක නිකන් සජීවීව දැක්කට වැඩිව සජීවීව පේනවා. කනට කර්ණීමිත සූත්‍රය ඇහෙනවා නැත්නම් අපායේ සද්දය ඇහෙනවා නානා ප්‍රකාර සද්ද ඇහෙන්න ඉඩ තියෙනවා නාසයට සමහරට මා මුස්පේන්තු පිලි ගඳවල් එනවා සමහරට බොහෝම සමම්පිච්ච මල් වගේ සුවඳ දිවට සමහරට කෙල උනනවා විවිධ රසවල් එන්න පටන් ගන්නවා කය සමහරට සම්භාහණය කරන්න වගේ සම්පූර්ණ රැලි මාලාවල් ගහන්න පටන් ගන්නවා නැත්නම් හරියට රූකඩ නටවනවා වගේ නූල් ගැස්සෙන්න පටන් අර ගන්නවා එහෙම නැත්නම් මේක රසදිය වගේ පොළොවේ කිඳා බහින්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දියසුඩියකට අහු වුණා වගේ අඹරවන්න කරකවන්න පටන් ගන්නවා. නැත්නම් සුනාමයට අහු වුණා වගේ, ගින්නකට අහු වුණා වගේ ඒක දිහා බලාගෙන ඉන්නකොට මේක අසංස්කාරිකව සිදුවෙන දෙයක් කියලා කල්පනා වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ සහතික කරන කිසි කෙනෙකුට ඕන කෙනෙක් හිතන්නේ දැන් මේ මට භූතයෝ ටිකක් වට කරගෙන මට ප්‍රේත දෝෂයක් ඇවිල්ලා මට හූනියමක් වැදිලා කියලා භාවනා ලෝකේ විකාර රාශියක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම එක්කෙනෙකුට වෙන්නේ නැහැ. එක එක්කනට එක එක්කනට Taman ගෙන ආපු ඒ කර්ම වේග Java වල හැටියට සිද්ධ වෙනවා. ඒ වගේම අද වෙච්ච දේ හෙට වෙන්නේත් නැහැ. හැම වෙලාවකදීම මේ ආශ්‍රත ප්‍රසාද සංසිඳිලා අසංඛාරිකෝ සිදුවෙන වැඩවලින් අසංඛාරිකෝ මාරු වෙනකොට බුදුමාකාර පෙරලි වගේක් වෙන්න පටන් ගන්නවා. මේ ටිකට මුහුණ දීලා මේ ටික හරහා ගියොත් අපිට තේරෙයි මේ මනුස්ස ලෝකයේ කී දෙනෙක් නසත්‍රය අදහන කී දෙනෙක් গুপ্ত විද්‍යාව අදහනවද කී දෙනෙක් ਸਰබලධාරි දෙවියන් වහන්සේ අදහනවද කී දෙනෙක් මතු මෛත්‍රී බුදුහාමුදුරුව අදහනද එක එකක් තමන්ගේ සීලය අදහන්නේ ඔක්කොම අදහන්නේ බාහිරේ කවුරු හරි වුණා මේ වගේ තඩමාරු වෙනකොට ගඟේ ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා වගේ මොනවා හරි එකට හේතු කරන මිසක්ක සරුවචනාංශ කියන තමන්ගේ සීලය විශ්වාස කරගෙන ඉදිරියට යන්න තරම් කොන්දපණ ඇති. පෞරුෂත්වයක් ඇති. කෙනාට කට ඇරලා යෝගාවචරයි කියයි. මෙතනදී අනිවාර්යයෙන්ම අභියෝගතා පරීක්ෂණයකට ලක් කරනවා. ඉතින් සරුවචනාංශ පහළ වෙන්නේ ඉස්සල්ලා මිනිස්සු මෙතන ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියා බලනකොට හිතලා කරන සකස් කරලා කරන දේවල් ප්‍රයෝගයෙන් අඩු කරන අඩු කරන ගියාට පස්සේ ඒගොල්ලන්ට පේනවා මා විශාල වැඩ කොටසක් කරන කෙනෙක් නෑ ඒ නිසා ඒගොල්ලෝ හිතුවා මේක තමයි ਸਰබලධාරි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ මන අපේ තමයි තියෙන දෙවියන් වහන්සේ හැම තැනම ඉන්නවා හැම කෙනෙක් තුළම ඉන්නවා දෙවියන්ගේ මන අපේ තමයි සිද්ධ වෙන්නේ උඹට හිතලා කරන්න දෙයක් නෑ දෙවියෝ මන අපේ නම් මේක වෙන්න ඕනේ කියලා සම්පූර්ණ මේ Java දේවත්වයටපත් කරා තව කෙනෙක් කිව්වා නෑ නෑ මේක ග්‍රහයන්ගෙන් සිද්ධ වෙන්නේ ඒ ආකර්ෂණ ශක්තිය නිසා මෙහෙම වෙනවා ඔබ ග්‍රහයෝග මාරු කරපන් එහෙම නැත්නම් යන්ත්‍රයක් ගහගෙන ගැට ගහගනින් මන්ත්‍ර කියාපන් කියලා පටන් එහෙම නැත්නම් කට්ටිය ගස්වල ලඳින්න වඳින්න පටන් අරගත්තා මේක දැක්කට පස්සේ. මේක දකින්න එසේ මෙසේ කෙනෙක් නෙවෙයි සෑහෙන භාවනා කරපු කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උඹට එන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටි 62ක් තියෙනවා. ඔය 62කින් 49ක්ම එන්නේ භාවනා කරපියෝ. නිසා භාවනා කරපුවම පිස්සු අදා ගන්න තියෙනම කෙටිම මාර්ගය කියලා හිතා ගන්න. කැමැති නම් කරන්න. මම නැවතත් කියනවා 62ක් මිත්‍යා දෘෂ්ටි වලින් 49ක් ඉන්නේ භාවනා සාර්ථක වෙච්ච මිනිස්සු. 19ක් 13ක් මෝඩයින්ද. ඒ නිසා මේ දෘෂ්ටි ගොඩක් තියෙන්නේ ඔය මොලේ දින කට්ටිය නැත්තම් අං තියෙන උන්ට. මේ වගේ සෑහෙන ගාණක් අපි කකා යන්න වෙනවා. අපි හිතාන හිටියට අපේ ඇතුලේ තියෙන ගොඩක් මිත්‍යා දෘෂ්ටි. මේ සේරම දකිද්දිත් මේ තේරම ඇවිල්ලා උලීලි පාද්දි මේ ඔක්කොම විලිස්සකන ඉදිරියට පණිද්දි තමන්ගේ සීලය අදිෂ්ඨාන කරගෙන මේ තමයි හිත කරන මායාවක් මේ තමයි හිත කරන මැජික් අපි මෙව්වට තමයි නම් මං දෙන්නේ ඒක නිසා ලෝකෙ මෙව්වා තියෙන එක ගැන බය වෙන්න එපා සීල නැති මිනිසුන්ට වෙන කාගවත් සරණක් නැහැ නස්සත්‍රකාරය පස්සේ යන්න ඕනේ, දෙයයන් ආතේ පස්සේ යන්න ඕනේ, දේශපාලනයක් පස්සේ යන්න ඕනේ. නෝ සීලයක් අදිෂ්ඨාන කරන වැඩ කරන මනුස්සයට ඔය මොනම දෙයකවත් බලපෑම ඉන්නේ නැත්තේ. මොකද මේවා සේරම මනසේ මායාවල් බව තේරෙනවා. මං කියන්නේ සෝවාන් මාර්ග ලබන පළවෙනි සෝවාන් මාර්ගයේදී මේ සියල්ලව අවබෝධ වෙයි කියලා. හැබැයි මේකට අදාළ සෑහෙන සාක්ෂිතෝගයක් පෙන්නනවා. මේ හිත පාලනය කරන තැන ඉඳලා නැත්නම් වීරිය පාලනය කරන තැන ඉඳලා පාලනය වෙන තැනට මාරු වෙනකොට සසංකාරික තැන ඉඳලා අසංකාරික තැනට මාරු වෙනකොට අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනනම් ආස්වාද ප්‍රසවාස දෙක සංසිඳීගෙන යනකොට මේ සේරම සිද්ධ වෙනවා එතනින් එහාට කටහරලා කියන්න පුළුවන් මනෝපුබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමයා මේ සියල්ලම මනස පූර්වංගම කරන යන ලෝකයක් තියෙන්නේ මනස ශ්‍රේෂ්ඨ කරගෙන යන ලෝකයක් තියෙන සියල්ලම මනෝමයයි අපිට සිද්ධ වෙනවා එතෙන්ට එනකන් රූප ධර්ම සම්පූර්ණ ගෙවම් කරලා හිතලා කරන වැඩ ඔක්කොම නතර කරලා සසංකාරික වැඩ නතර කරලා නැත්නම් කාය පස්සම්බයන් කාය සංඛාරම් කියලා මේක සරුවත්ංශයේ සඳහන් කරලා තියෙන්නේ කාය සංස්කාර සංසිද්ධ වෙනකොට මේ 18 පාළියම නටන්න පටන් ගන්නවා මම නැවතත් කියනවා මේ 18 පාළිය හැම කෙනාටම දකින්න හම්බ වෙන නමුත් Taman ගෙනාවු උපනිෂ්ඨේ සම්පත් වල හැටියට තමන් ඇතුළත තියෙන තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට තමන්ගේ අනුශේ ධර්ම වල හැටියට තමන්ගේ පෞරුෂත්වයේ හැටියට එක එක දේවල් එන්න පටන් ගන්නවා. මේ යන හැම එකක් මුඛේ නතර වුණත් බහනා කැඩෙනවා. එනිසා එතෙන්දි දැනගෙන යන්න ඕනේ මෙතෙන්දි රූප වර්ග පේන්න පුළුවන්, ශබ්ද වර්ග ඇහෙන්න පුළුවන්, ගන්ධ වර්ග දැනෙන්න පුළුවන්, රස වර්ග දැනෙන්න පුළුවන්, කයේ විවිධාකාර නලවිලි පේන්න පුළුවන්, හිතට নানা ප්‍රදේවල් එන්න පුළුවන්. මේක සම්මස්සන අවස්ථාවට තමයි ගොඩක් වෙලාවට භාවනාවේදී සම්බන්ධ කරලා තියෙන්නේ. මේකෙදී සමහර ගුරුවරු මම දැකලා තියෙනවා මේව ගැන හොයලා බලන්නයි කියලා කියනවා. මොකද මේ වෙලාවේදී පුළුවන් අතීත ජීවිතේ වලට යන්න සමහරෙකුට. ඒ සිදුවෙන දේවල් නිසා වර්තමානයේ කිසිම ගනුදෙනුවක් නැහැ. සංඥාවල් මුකුත් නැහැ. හිත වැඩ කරන්නේ තනිකරම ඒ සංඥා සහ මතක මත. එතකොට අතීත සම්බන්ධ වලට එව්වට යනවා. සමහරුන්ට ඉස්සරහට යනවා. සමහරට මෙතන ඉඳගෙන වෙන තැනක වෙන දේවල් තියෙනවා. ආන්න මේ වගේ දේවල් එනකොට මේ කෙනා භාවනා කරන්නේ නිවන පරමාර්ථ කරගෙන නෙවෙයි නම් ඒ සෑම එකක්ම මර උගලක් බාටපත් වෙනවා. ඒ සෑම එකක්ම බොරුවලක් බාටපත් වෙනවා. අල්ලපු තැන අහුවේ. සාර්ථක යෝගාවචරයට උඟා ඊට ප්‍රස්තාව ලැබෙනවා. සමහර ඕක දිගේ අතීතයට යන්න පටන් ගන්නවා. සමහර අනුන්ගේ හිත් කියවන්න පටන් ගන්නවා. සමහර මැජික් කරන්න පටන් ගන්නවා. සමහර ඒ හැම දෙයකම වෙන්නේ මේ මනුස්සයා නිවන බලාගෙන නෙවෙයි බලන එහෙමනම් ඒ අරගෙන ගිය පටු પરමාර්ථවල හැටියට එතන එතන ටැග් ගහන්න පටන් ගන්නවා. ඒව තමයි 62ක් මිත්‍යා දෘෂ්ටි විදියට ਸਰුවචන්සේ පෙන්ලා දීලා තියෙන්නේ. ਸਰුවචන්සේ එතෙන්ද ආපු හැම කෙනම සාධාරණීකරණය කරනවා සම්බන්තම් පස්සපච්චා. ওই සියල්ලම කවුරු හරි කතා කරන්නේ නොදැක නෙවෙයි ස්පර්ශ කරලා. මේ ස්පර්ශ කරන හැම කෙනෙක්ම නිවන પરමාර්ථ කරගෙන නෙවෙයි භාවනා කරලා තියෙන අතරමඟදී හම්බෙන මේ රස රස කෑලි වල අහුවෙලා. ඒක නිසා තදපි පස්සපච්චා කියන සර්වඥාදී දෘෂ්ටියක් පෙන්නලා මේ මිනිස්සයා අතීතයේදී ගෙවිලා අතීතේ හිර වෙනවා. අතීතේ කියන්න පුළුවන් වලින් ජීවන රටාව හදන්න හදනවා. පේන කියන මිනිහෙක් බාටපත් වෙනවා. ඒ මිනිස්සයා ඒක කරන්නේ ස්පර්ශයක් ඇතුව. සමහරව අනාගතය ගැන කියන්න පටන් ගන්නවා. අරක කරන්න පටන් ගන්නවා. මේක කරන්න පටන් ගන්නවා. ඒ කට්ටියගේ තියෙන මේ නිවන ප්‍රාර්ථනා නොකර කරන මේ චපල ගතිය මෙතෙන්දි ඉස්මතු වෙනවා. ඉතින් අර අපේ තේරවාදයේ තියෙන නිර්මලත්වය එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨත්වය තමයි මුදුවට භාවනා කරනකොට මම ඇහෙන්න සලස්සනවා. අපි තේඹ ඉස්සරහට යනකොට මෙන්න මෙව්වා මෙව්වා දකි කිසි දෙයක නතර වෙන්න බාම නිවනෙන් මෙපිට නතර වෙන්න. ওই ලැබෙන හැම දෙයක්ම මනෝ විකාරයක්. ওই ලැබෙන හැම එකක්ම මනස විසින් මවන ලද්දක්. උඹ මේ එකකට අහු වුණත් එතන නතර වෙනවා. ඇල්ලුවොත් අහු වෙනවා. ඒ නිසා ඔය හැම දෙයක්ම මම කියා ගන්න එපා, මගේ කියා ගන්න එපා, මගේ ආත්මේ කරගන්න එපා. යම් වෙලාවක අපිට මේ වගේ හොඳ මනෝබුබ්බංගම මනෝසෙත් මනෝමය චිත්තක්ෂණයක ඉන්න වෙලාවේ යම් වෙලාවක අපේ හිත අතීතයට ගියාන ගැස්සිලා ආපහු ආනාපාන දෙනකොට අර නැති වෙලා තිබුණ ආනාපානේ මතුවෙලා තමන්ට තිගැස්ම විතරක් ඉතුරු වෙනවා. අතීතයට ගියත් ඕක වෙනවා. සද්දෙට ගියත් ඕක වෙනවා. වේදනාවට ගියත් ඕක වෙනවා. රූපෙට ගියත් ඕක වෙනවා. නොමග ගිය ගමන් හරියට නිකන් ඩොක්කක් කරනවා වගේ ගෙනල්ලා පාරේ දාන. එතකොට ගැස්සිලා තමයි නතර වෙන්නේ. ඉතින් මේකෙන් පේන්නේ අපේ ප්‍රකෘති නිවනට කැමති වෙන්නේ. ප්‍රකෘති මනස මොනවා හරි විකාර වලට තමයි කැමති. ඒ විකාර සියල්ලම දැකලා එකකටවත් අහුවෙන්නේ නැතුව එකකටවත් ආසා කරන්නේ නැතුව ලකෝ කැපකිරීමකින් ඉදිරියට ගියොත් ඒ යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා මේ භෞතික වස්තු මේ කාමභෝගී දසදාන වස්තු දෙන එක නෙවෙයි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ තමන්ගේ රුචි අරුචි කණ්ඩික පාවා දෙන එක. මේකේ සුද්ධ අවස්ථාවට ආවට පස්සේ මෙතෙක් ගෙනාවු තකතිරු කණ්ඩික මෝඩකම් ටික මම දන්නවා කියලා හිතාට ඔය ශිල්ප මගේ රුචිකම් මගේ මනාපකම් මගේ පෞරුෂත්වය අතහැරියේ නැත්නම් අපිට නිවනක් අරමුණු කරන්න බෑ. නමුත් මතක තියානින්න භාවනා නොකරපු කෙනෙකුට මෙහෙම අවස්ථාවක්වත් ලැබෙන්නේ නැහැ. මයිලඟ තියෙන මොන වගේ ප්‍රාර්ථනා පොදියක්ද? මයිලඟ තියෙන මොන වගේ ආශාවක්ද? මේ බුදුහාමුදුරෝ කියන ආශාවල් නිසා සංසාරේ බැඳෙනවයි කියලා. ඉතින් මයිලඟ ආශාවල් නැහැනේ මම දරුවෝ දන් දීලා නැහැ කියන්නේ, වස්තුව දන් දීලා නැහැ කියන්නේ, භෝග දන් දීලා නැහැ කියලා කියනවා. නමුත් රූප දන් දුන්නට රූප සංඥාව දන් දෙන්න බෑ. රූප දුන්නට රූප සංඥාව දන් දෙන්න බෑ. රූප සංඥාව තමයි මෙතෙන්දි ක්‍රියාත්මක මෙතෙන්දී සංඥා වේදනා දෙක පුදුමාකාර විදිහට කටයුතු කරනවා ඒක කියනවා නිකන් ගමේ ගමේ කතාවකට කිඹුලෙක් කෑවට පස්සේ බේරෙන්න බැරිලු ඒක වතුරට ගිහිල්ලා මරණමයි සතා බේරුණොත් කිඹුලා කියනවලු මගෙන් බේරුණාට මගේ මල්ලිගෙන් බේරෙන්නේ නැහැ කියලා. ගෙදර ඉන්න හූණ කිඹුලා කාපු එකාට හරි වසයි. නිසා කුඹලගෙන් බේරිලා ආවිල්ලා වෙදකම් කරනකොට වටදිට ඇදලා ඌනන්ට අහු වෙන්නේ නැති වෙන්නලු වෙදකම් කරන්නේ සිංහල වෙදකමේ මොකද අයියාගෙන් බේරුණාට මල්ලිට අහු වෙනවා. ඒ වගේ තමයි මේ කාම වස්තුන් අපි අතහැරලා මෙතෙන් ආවට දැන් අපිට වද දෙන්නේ කාම වස්තු පිළිබඳ සංඥාව විතරයි. නිවර්ණ කියන්නේ ඕකයි. ඕක අතහරින්න අරකන අතහරින්න පුළුවන්. වස්තු භෝග අතහරින්න පුළුවන්, නෑදෑය අතහරින්න පුළුවන්. අපි මෙතෙන් ආවට පස්සේ ඔය පිළිබඳ මතක සටහන් සංඥා කියතකින් කපන්නවා. ගැඩවිලකට ඇසිඩ් වක් කරනවා වගේ. වද දෙන්න පටන් ගන්නවා. නමුත් ඒකේ අල්ලන්න දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ අර මතක සටහන් පිළිබඳව සේයාව විතරයි. ආනේ සේයාවල් ගොජ දාන පටන් ගන්නකොට තේරෙන පටන් ගන්නවා. මෙව කවදාකවත් ගොජ දාන්නේ සසංකාරිකව යමක් කරන තාක්කයි. අපි හිතලා යමක් කරන තාක්කල් අපේ යටටට්ටු අපිට පේන්නේ. බුදුරජාණන් අපිට දීලා තියෙන ප්‍රයෝගය මොකද්ද? හිතලා කරන දේ අඩු ගන්න හිතලා හුස්මවත් ගන්න එපා. ඒ හුස්මත් 100ක් නතර වෙනකන් ඉඳලා දැන් තමයි තොවිලේ පටන් ගන්න. දැන් තමයි විපස්සනා පටන් ගන්න යන්නේ. ඒකට එලඹ සිටි 100 එහෙම නැත්නම් අවශ්‍ය තැනදී වීරිය කිරීම නතර කරන එක ප්‍රයත්න කරන එක නතර කරන එක තා ඒක ඇත්තටම සයන්ස් එක අන්න එක කලාවක්. හරියට වෙලාවට භවනාට යන්න ඇරලා ප්‍රයෝග නතර කරන එක අමාරුම දේ. ඒක තමයි අපිට වුණු කරන්න බැරි දේ. මොකද අපි ශිල්ප වලට දක්ෂයි. යමක් කරන්න දක්ෂයි. අපිට කිව්වොත් එහෙම පින් කරනවා පවු නොකර ඉන්නවා කියන දෙකෙන් අපි උඩ පැනගෙන යනවා පින් කරන්න. ඔය කවුරු හරි කිව්වොත් එහෙනම් ඕකේ ලොකු දේ තමයි පවු නොකර සිටීම කියලා අපි උඩින් බලන්න පටන් අර ගන්නවා මොකද්ද මේ කොහොමද කරන්නේ කියලා. මොකද කෙරුවාවල් වලට දක්ෂයි අපි හරි කෙරුමලා. පුළුවන් නම් නතර කරන්න බලන්න. සරුවචනංශේ ඒ අනිසා මේ තීර්ථක ශාස්ත්‍රෝරේගේ ගෝලයක් හමුනා පස්සේ ගෝලයා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ස්තුති කරනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මේ වගේ ඉන්න පුළුවන් කියලා සරුවචනංශේ කියන්නේ දවස් කීයක් මොනවත් නොකර හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. පැය කීයක් ඉන්න පුළුවන්ද කියලා. ඒකෙන් බලත හැකි මිනිස්සාමනුස්සකම්. අපිට උඩරට නැටුම් පහතර නැටුම් වට්ටක්ක නැටුම් නටත හැකි. හෙල්ලේ නැතු හිටපන් කියන්න බෑ විනාඩි 5ක්. ආන්න එතකොට අහුවෙනවා කවුද වැඩකාරයයි. අපිට ගිනස් පොතට යන්න පුළුවන් දකර නැටුම් නටලා. කාටද කියන්න මට හෙල්ලේ නැතු එක තැනක හිටපන් කිය. වැඩි වෙලා යන්නේ නැහැ ඒකෙන් අල්ලන්නේ මේ මිනිස්සු අල්ලන්නේ. බුදුරජාණන්සේ කියන්නේ ඔය නැටවිල්ලෙන් තමයි ඔය දැඟලිල්ලෙන් තමයි අපි හිතලා කරන දේවල් තමයි කර්ම රැස් කරන්නේ ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ඒ කර්ම රැස් වෙන හිතලා කරන අදිෂ්ඨාන කරලා කරන සියල්ලම හරියට වාහනයක දුවන එන්ජින් එකක් අඩුපාඩුවක් තියෙනවා නම් දුවද්දි නතර කරද්දි අනුවද්දි රිපෙයාර් කරන්න බෑනේ. එන්ජින් එක නතර කරන්න එපා. එන්ජින් එක රිපෙයාර් කරන්න. අපි ජෙනරේටරයක් වැඩ කරන හැටි බලන්න දුවද්දි කරන්න බෑනේ. ඒක පිට ප්‍රත්ත ගලවලා එන්ජින් එක නතර කරන්න එපායි. මේක නතර කරොත් මැරෙනවනේ. මේ එන්ජින් එක නතර කරොත් මැරෙනවා. ඒ නිසා බුදුහන්සේ පළු දෙකකට කපලා කියනවා හිතලා කරන දේ පැත්තයි හිතිලා ඉබේ කරන දේ පැත්තයි උඹට පුළුවන් එකයි හිතලා කරන දේ නතර කරන. ඒක නිසා මගේ ආදර්ශය අරගෙන මං කියන දේ අහලා හිතලා කරන දේ නතර වෙනකම් වීර්යය පවත්වා. ඉන් එහාට වීර්ය කරන්නේ නැතුව ඉන්න එක තමයි එතනින් එහාට තියෙන සම්මා වායාමයේ කියලා කියන්නේ. අන්න ඒ අවශ්‍ය වෙලාවේදී ඇඟිලි ගැහිම් නතර කරලා පහුරු ගැනීම නතර කරලා වෙන දෙයකට ඉඩ අරිනවා කියන එක අපි ගෙවල් දොරවල් වල කියන්නේ බත ඉදිලා හැත ඉදුණාට පස්සේ ගින්දර අයින් කරලා ඒ ලිප උඩම හැතපෙන්න ආරින්. ඔය ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගගා එමීට හැතපෙන. හැතපෙනකොට තමයි ඉසුරලා තියෙන බත් ඇට ටික තැම්බිලා බත සම්පූර්ණ පදන් වෙන්නේ. ඉතින් භාවනා යෝගාවචර එතෙන්ද ගන්නම සමහර විනාඩි 45 පණිනවා. සියලු කරන ක්‍රියා නතර කරන විනාඩි 35 පයින්. ඊට පස්සේ කෙරෙන දේවල් බලන්න වෙලා නැහැ. මොකද එතකොට ඇඟ රිදිලා, වෙහෙස වෙලා, කලබල වෙලා යන්න හිතන නිසා යෝගාවචර දවස් 7-8 භාවනා කරනකොට ඒ සියල්ල නතර කරන තැනට විනාඩියෙන් දෙකෙන් විනාඩි 15න් විතර එන්න පුළුවන්. ඉතින් එයාට එදාට ඒ දක්වාම එයා ප්‍රයත්න කරන්න වෙනවා ප්‍රයෝගය කරන්න වෙනවා අතීත මතකයේ ස්මර්ශන කරමින් පුළුවන් අතර ඉක්මනට අයලා නතර වෙන තැනට ගෙනනවා. එතෙන් යනකම් වීර්යය යොදනවා. ඊට පස්සේ කිසිම වීර්යයක් නොයදනවා කියන්නත් බෑ. වීර්ය නොයදීම පිණිස ප්‍රයත්න කරනවා. ඒක වෙනම කියන්න වචන නෑ. වීර්ය වීර්ය නොකරන්න ප්‍රයත්න කරනවා. වීර්ය නොකරගන්න givis ගන්නවා. givis ගන්න බලාන ඉන්නවා. වෙනදටත් වැඩි අවදි භාවයකින්. වෙනදටත් වැඩි අප්‍රමාදීව. වෙනදටත් වැඩි සත්‍යවන්ත බලහිනකොට පේනවා මේකේ කෙරුම අයින් වුණාට විශාල වැඩ කොටසක් යට කියලා. මෙතන හරීම ලස්සන හරීම සුන්දර හරීම ගම්භීර කාරණාවක් තියෙනවා මේ කෙරෙන වැඩ වලින් ඔක්කොම අපි සමානයි. කරන හරියෙන් තමයි මේ ඥාන පිරිමකම සාර්ථක අසාර්ථකම් භාවනා හරිය වැරදුනා තියෙන්නේ. මේ කෙරෙන වැඩ ටික දිහා බලන්න හිටියොත් මේකට කියනවා collective unconscious කියලා ඔය කාල් ජුන් තේරුම් ගත්තා. ඔක්කොම කෙරෙන වැඩ වලින් අපි සමානයි. ඒක ඥාන පිරිමකමක් නෑ. පටන් ගන්නමක් මොලක් මැදක් ඇත්තේ නෑ. ඒක සදාතනිකව සිදුවෙන වැඩක් මේ කරන කෙරුවාව තියෙන තාක්කල් අපිට මේ කෙරෙන වැඩේට යන්න බෑ මම නැත්තම් කියන්නේ අපිට කවදාකවත් මේ කෙරෙන වැඩවල කෙරෙන වැඩ ටික manussත්වය කියලා ගත්තොත් අපිට කවදාකවත් manussකමට යන්න බෑ යමක් කරන තාක් යමක් කරන තාක්කල් අපේ ඥානු ගතිය තියෙනවා පිළිමි ගතිය තියෙනවා සාර්ථක අසාර්ථක හරි වැරදි හොඳ නරක තේරම තියෙනවා ඔය සේරම නතර වුණාට පස්සේ තියෙන මේ ශක්තිය දිහා පොඩ්ඩක් බලන්න ඉස්සරහා වාඩි වෙලා ඉන්නේගේ තෝකම තමයි තියෙන්නේ. බුදුහාමුදුරණ තිබ්බේ ඕකම තමයි. දේවදත්තටත් තිබුණේ ඕකම තමයි. නමුත් අපිට ඉතින් යන්න බෑ කෙරුවාව නිසා. ඒ තියෙන ශක්තිය අතින් බලනකොට සියල්ලම සමානයි. කිසිසේත්ම මේකේ ඉන්දියන් කාර්යයා ලංකාවේ විනියා ගෑණි පිරිමි වයසක බාල මහලු බුද්ධ ධර්ම දන්න, දොඳන්න, මිත්‍යා දෘෂ්ටික සම්මාදි මොකක්වත් නැහැ. අපි හරි බයයි යන්නේ පොදු තැනට යන්නේ. එතකොට මම නිකමෙක් වෙන හින්දා. මගේ අනන්‍යතාවය නැති වෙන නිසා. ඒක සරුවචනාංශ කිව්වේ උත්කෘෂ්ඨ මට්ටමින්ම ගංගා නදිය හෝ සරබු නදිය හෝ ගංගා යමුනා නදිය හෝ තමන්ගේ අනන්‍යතාවය හරහා ඇවිල්ලා මොහොතට ගියාට පස්සේ ඒකේ අනන්‍යතාවය නැති වෙනවා. ඊට පස්සේ තවදුරටත් ඒක මිරිදිය නෙමෙයි කරදිය බවටපත් වෙනවා. අපිට කවදා හෝ manussත්වයට එන්න ඕනේ නම් අපි ලැබපු manussත්වයේ පොබුදවා ගන්න ඕන නම් මේ හිතලා කරන වැඩ ටික නරක වැඩ නෙමෙයි. ආර්ය පරිශ්‍රණේ නාමයෙන් කිහිමීර බසන්. අධික සතියකින් අධික අප්‍රමාදයකින් අධික එලඹ සිටි සියකින් බලන්න ඕනේ මේ මේ මාරුව වෙන වෙලාවේදී කරන වැඩ සියල්ලම නතර වෙද්දී කලබල වෙන්නේ නැතුව, නින්දට වට ගන්න නැතුව, සැක කරන්නේ නැතුව මේකේ ඉන්න පුළුවන්. ඒකයි සරුවචනංශගේ විශ්වාසය. අන්න එතෙන්දී අපිට කොන්දපණ තියෙනවා. අන්න එතෙන්දී අපිට මේ වෑයම සම්මා වායාමේ හරියට හසුරව ගන්න පුළුවන්. ආන්නේ දේ හසුරව ගන්න පුළුවන් නම් ඒක මේ සමාධි අනුග්‍රහිතයේ වැදගත්ම සම්දිස්ථානයේ කියත හැකි කායानुපස්සනාවේ අන්තිම කෙලවර කියලා කියත හැකි විපස්සනා පටන් ගන්න තැන කියයි. එතනින් එහාට ඒ ඒ ඕටෝ පයිලටින් තමයි. තමයි හැබැයි අධික නිරීක්ෂණයේ තියෙන්නේ. නිතරම වෙන දේ බලන්න ඉන්න ඕනේ. වෙනකොට ඊ වෙච්ච දේ ආයෙත් වෙනවා. අනිත් දවසෙත් ඒකෙමයි පටන් අරගන්නේ. ඊට පස්සේ යන්න හරිනවා. වෙනදාට වැඩි වෙලාවක් යන්න පුළුවන්. ආන්නෙම කරගෙන කරගෙන කරගෙන යන්න ගියාම Tamanට තේරෙනවා යමක් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම කර්ම රැස් කරනවා. සංස්කාර බාටපත් වෙනවා. සංසාරේ දික් කරනවා. අපිට ගෙවිච්ච ත්‍විච කර්ම ගෙවන්නත් ආය කර්ම රැස් නොවෙන්නත් තියෙන එකම දක්ෂ ක්‍රමය තමයි දන දන දක දක සකර්මක ක්‍රියා සවිඥානික ක්‍රියා එහෙම නැත්නම් සංස්කාරික ක්‍රියා ප්‍රයෝගයෙන් අතර කරලා එතෙන් යනකම් වීර්ය යොදවලා ඊට පස්සේ වීර්ය උපේක්ෂාවටපත් කරගෙන ඉතියා බලාගෙන ඉන්න පුළුවන් නම් බුදුජන් වහන්සේ සඳහන් කරනවා ඒක උපරිමයෙන් අවුරුදු 7ක් යයි කෙටියෙන් දවස් 7ෙන් කරතයි. ඇත්තරම දවස් 7ක් යන දෙයක්වත් නැහැ. භාවනා කරනකොට අනිවාර්යයෙන් මෙතෙන්ද ගෙනියනවා. නමුත් අපි දන්නා උපක්‍රම වලින් මේකට පවුරු ගන්න. මේකට පස් දාන්න. මේක අවුල්ලන. මෙතෙන්ද යන්න දෙන්නේ නැහැ. ඕන ඕකට තමයි තකතිරුකම කියලා කියන්නේ. ගමී කියන්නේ මෝඩකම කියලා. අවිද්‍යාව කියලා. මේ යන වැඩේට යන විදියට යන්න දෙන්නේ නැතුව අවුල් කරනවා. ඉතින් අර කර්ම තියෙනකන් අපි අවුල් කරනවා. මේ එහෙම නැත්නම් ප්‍රයෝග ඥාන තියෙනකන් අවුල් කරනවා. පස්සේ බුදුන් අදාහගත්ත දවසක ධර්මය අදාහගත්ත දවසක සංඝය අදාහගත්ත දවසක තමන්ගේ සීලය අදාහගත්ත දවසක බය නැතුව මේකට යන්න ඇරියට පස්සේ අනිවාර්යයෙන්ම තිබුණට ඒක හොඳ තැනකට යනවා. නිසා එතන මේ වීරියේ මේ සක්‍රීය පැත්තෙන්ලා අක්‍රීය පැත්තට මාරු වෙන තැන දැනගත්තට පස්සේ යෝගාවචරයා ඒ යෝගාවචරයා මේ ලෝකේ පද්ධතියක් පාලනය කරන පරිපාලකෙක් වෙනවා නම් එහෙම නැත්නම් පවුලක් නඩත්තු කරන කෙනෙක් වෙනවා එයා දන්නවා කෝකද කල යුත්තේ කෝකද නොකල යුත්තේ එහෙමනම් ඉච්චර අමාරු නෑ දරුවෝ හදනවා කියන්නේ. එහෙනම් ඉච්චර අමාරු නෑ පරිපාලනයක් සකස් කරගන්නවා කියන්නේ. මොකද එයා දන්නා මූලිකත්වයේ ජීවිත මේකයි. මෙතෙන් යනකම් මේක එලවන්න ඕනේ ඊට පස්සේ පද්ධතිය දුවනවා. හැබැයි පද්ධතිය දුවනකොට පරිපාලකගේ අවශ්‍යතාවයක් අඩු වෙනවා. පද්ධතිය හරිනම් මේක තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ ඒක වීර්ය හරහා කියනකොට තියෙන්නේ කළ යුතු කාරණා සම්පූර්ණ වේගන වෙනකොට වීර්ය අමතර ප්‍රයත්න කරන්නේ නැතුව අවුල් කරන්නේ නැතුව පෑදීතියට බොරතිය දාන්නේ නැතුව ආහන් එක ඉවත් කිරීමේ ක්‍රමය කරන්න තියෙන එකම ක්‍රමය හරි හරි හරි වැරදි හරි හරහා අත්‍යරදි හරහා යන ක්‍රමය. එසා තමන්ගේ වාසනේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න එකන සාර්ථක භාවනා කරුවයි කියලා තමන්ට ඒකෙන් කිසි ලාභයක් නැහැ. ඒකම එයා ඉස්සරහින් එකට වැරදුවයි කියලා තමන්ට පාඩුවකුත් නැහැ. මේක ඉගෙනගෙන ගෙදර ගියාට පස්සේ ප්‍රියමනාප කෙනෙකුට මේක දෙන්නත් බෑ. කාගෙන් ගණ්ඩත් බෑ. ඒ නිසා මේ කරන ප්‍රයත්නය ඒක ආර්ය පරිශ්‍රණයක්. ඒක බුද්ධහද උත්පන්න වාසලා හොඳයි, සුන්දරයි, සපයි කියප එකක්. ඒ නිසා එතෙන්ද යන්න කලාව දන්නවනම් අවසානයේ ලැබෙන නිවනේදී මොන වගේ සුවඳක් තියෙද මොන වගේ රසයක් තියෙද කියලා ලාවට වගේ තේරුම් අරගන්න පුළුවන් ඒ අර සූක්ෂම වේලාවේදී උපේක්ෂා වෙලා යන න්‍යාය ධර්මයට ඉඩ ඇරලා කටයුතු කරන්න පුළුවන් නම් ඒ සම්මා වායාමයේ ගන්න බෑ අර වගේ වැරදි ජීවන රටාවල් සීලිය අඩුපාඩුකම් තියෙන නිසා අපි වග වෙන්න ඕනේ. ඒකට බර වුණාටමදි මේ වීරිය ප්‍රමාණානුකූලව යෙදීමත් අවශ්‍ය වෙලාවෙදී ඒක නතර කිරීමත් බුදුරජාණන් වහන්සේ අත හොදලා කියන මට උඹල වෙනුවෙන් කරන්න බෑ කියලා. මම මේකට ක්‍රමයේ කියලා දෙන්නම් තම තමන් කරගන්න. මේ ඡාන්නේක කරබැලීමේ අවශ්‍යතාවය සඳහා අවශ්‍ය මූලධර්ම අධ්‍යක්ීම් කරුණු මේ ධර්ම දේශනාවේ සඳහන් වෙච්ච දේවල් තම තමන් කරගෙන යන වැඩේට තව දහවියක් හේතුවක් වේවා මේ අනුව තමන්ට නිසිසේ ඒ අවශ්‍ය ව්‍යායාමය වෑයම වීරිය පාවිච්චි කිරීමෙන් අභීතව මේ තියෙන වැට කඩළු ගෙවාගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා